අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමේ පංච ධම්මා විචීත භාගියා පංචේන්ද්‍රයානි සද්දේන්ද්‍රයන් විරේන්ද්‍රයන් තතින්ද්‍රයන් සමාධීන්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් තීති කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න මේ විශේෂ භාගීය ධර්ම නැත්නම් පංච ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අපි තව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය දවස් තුනේ ලැබිච්ච ලැබිච්ච ඊට ලැබිච්ච විදිහට මේ සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, සමාධිඉන්ද්‍රිය පිළිබඳව ශක්ති ප්‍රමාණී කරුණු ඉදිරිපත් කරගත්තා භාවනා කරන ගමන් ඊට පස්සේ අපි සියල්ලේම කුළු ගැන්වීමක් වශයෙන් මුදුන්පත් වීමක් වශයෙන් සිකප්පත්ත වීමක් වශයෙන් පඤ්චේන්ද්‍රිය කොහොමද වැඩ කරන්නේ කියන එකයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම එකිනෙකින් කුළු ගැන්වීමෙන් එන ධර්ම પરම්පරාවක්. ඒකේ ආරම්භය විශ්වද්ධාවෙන් පටන් ගත්තාම ඒක මේ සුලංගිල්ල වගේ කියලා කියනවා. ඇත්තට මේක ඉතින් දබරගිල්ල කියලා කියන්න පුළුවන්. මාපටැඟිල්ල කියලා. ඊට පස්සේ විරේන්ද්‍රිය දබරගිල්ල වගේ. සතීන්ද්‍රිය මැදගිල්ල වගේ. සමාධීන්ද්‍රිය වේද වේද වේද ඇඟිල්ල නැත්නම් බුදු දාන ඇඟිල්ල කියලා කියනවා. ඒකට පඤ්චේන්ද්‍රිය සුලංගිල්ල වගේ. ඉතින් මේ පහ මේ තනි තනිව පස් පැත්තකට අත දිගෑරිය වගේ පිහිටියාට මේවා සමහර විටක ඔක්කොම එක තැනට තුඩු දීලා පහම එක කෘත්‍ය කරන වෙලාවකුත් එනවා. ඒතකොට තමයි මේගොල්ලන්ගේ උපරිම ක්‍රියාකාරකම දකින්න පුළුවන්. ඒකට කියනවා ඉන්ද්‍රිය රස භාවය කියලා. ඒක රස වෙනවා කියලා. ඔක්කොම එක දෙයට යොමු වෙනවා. ඒක හරියට මේ දිගෑරලා ගත්ත ඇඟිලි පහ පස් පැත්තකට දිගෑරලා තියෙන ඒවා එකිනෙක රණ්ඩු කරනවා. සද්ධාව ප්‍රඥාවත් එක්ක නිතරම රණ්ඩු කරනවා. ප්‍රඥාවන්තයට සද්ධාව නැහැ සද්ධාවන්තයට ප්‍රඥාව නැහැ. ඒක අටුවාවේ සඳහන් කර තිනවා අධික සද්දෝ මන්දපඤ්ඤෝ. මන්ද සද්දෝ අධික පඤ්ඤෝ. එච්ච මේ දෙක සම වෙන්නේ බුදුහාමරංගේ විතරයි. එහෙම නැත්නම් කෘතඥයේගේ සම වෙන්නේ මාර්ග ඥානෙ ලැබෙන වෙලාවේ විතරයි. ඒත් සද්ධාවන්තයෙක් කරනා ඒ සද්ධාව වැඩි නිසා ප්‍රඥාව කාබාසිනිය කරගන්න. ප්‍රඥාව වැඩි එක්කනා උනාට කල්පනා කරන්න ගිහිල්ලා ශ්‍රද්ධාව බාධා කරගන්න. ඒ නිසා මේ දෙන්න දෙපැත්තට අදින්න. ඊට පස්සේ සමාධිය සහ වීර්යය ගත්තොත් ඕනට වැඩිය වීර්ය කරන්න ගත්තොත් සමාධිය කැඩෙනවා. ඕනට වැඩිය සමාධියට ගියොත් වීර්ය නැති වෙලා නින්දට වැටලා ඇඟ වැක්කේනවා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම දෙක සමාධිය සහ වීර්ය සමරස කරනවා කියන එක පුද්ගලයාට අයිති දෙයක් නෙවෙයි. ඒක සමතුලිත භාවයක් ඒක අමුතුම පදමක්. ඒක භාවනා කරනකොට වරින් වර ඇවිල්ලා වරින් වර යනවා. ඒක අපට සමතෝත් එක්කල යුතුයි. නමුත් තුලනේ කිරීමේ ශක්තිය මිනිස්සයා තුල නැහැ. එයාට ඒ පරිසරය සකස් කරලා දෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට සමතුලනේ වෙනවා. සමහරලාට වෙන්නේ ඒ සමතුලනය වෙච්ච වෙලාව ඉන්ද්‍රිය ඒක රස වෙනවයි කියලා කියනවා. එකම කෘත්‍යය සඳහා සීල දෙනාම පෙළඹී හිටිනවා. මේ සියල්ලම බලාගෙන මැදට වෙලා ශක්තිමත්ව දිගට ඉන්න එක තමයි සතිය. සතිය කවදාකවත් වෙන කෙනෙක් එක්ක ගැටුමක් ඇති කරන්නේ නැහැ. කොච්චර වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. වීර්ය වැඩි වුණොත් සමාධිය කඩනවා. සමාධිය වැඩි වුණොත් වීර්ය කඩනවා. නමුත් සතිය වැඩිවීමේ ධර්මතාවයක් කවදාකවත් ත්‍රිපිටකේ පෙන්නලා නැහැ. ඒක මේ නායකත්වයේ දෙනකොට කවදාකවත් අසාධාරණයක් කරන ධර්මතාවයක් නෙමෙයි. දෙපැත්තේ කාරණා කාරණා සලකා බලලා හරි තීන්දුවක් ගන්න පුළුවන් ශක්තිය තියෙන සතිය. නමුත් මිනිස්සයා නොදන්නම දේ. බෞද්ධයාවත් නොදන්න දේ. බෞද්ධ හැම වෙලාවෙම ශ්‍රද්ධාව ගැන උඩ පැන පැන කතා කරනවා. නමුත් එයා දන්නේ ශ්‍රද්ධාව වැඩිවෙනකොට ප්‍රඥාව කාබාසිනිය වෙනවායි. ඒකෙන් ප්‍රඥාව ගැන හරියට කතා කරනවා. විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි ආයතන වල අධ්‍යාපනය. ඒ ඇත්තන්ට ශ්‍රද්ධාවක් ඇත්තෙම නැහැ. හිතින් බෑ මොකද මේවා හුරස් වෙලා තියෙන්නේ. ඒ තියෙනවනම් යම් කිසි කෙනෙක් මේ අධ්‍යාපන ආයතනක ඉන්න මනක සද්ධාවක් තිබුණොත් ඒ මනසට තේරෙන්න පටන් අර ගන්නවා මේක යමපල්ලන් අතර ජීවත් වෙනවා වගේ. කුලල් කන්නන් අතර ජීවත් වෙනවා වගේ. අධ්‍යාපන ආයතන වල විතර ඊර්ෂ්‍යා කරන කුලල් කන වෙන ලෝකයක් ඇත්තෙම නැහැ. ඒ තරමටම පෙරේත තිරිසන් જાතියක් ඉන්නේ අධ්‍යාපන ආයතන වල. මොකද හේතු ප්‍රඥා වැඩිනකොට බෙල්ල කා ගන්න. සද්ධාාවක් ඇත්තේ නැහැ. ඒකම වීරිය වැඩි කරන එක නම් ඕනට වැඩි පොරකන්න ගියොත් සමාධිය ගන්න බෑ. ඊට පස්සේ සමාධිය වැඩි වුණොත් ඇඟ වැක්කිරෙනවා. අවශ්‍ය ශක්තිය නෑ බැලුම කුලම් බැත වගේ ඉස්මල්ල කෙලින් හිටින්න නැතුව වගේ වැක්කිරෙන පටන් ගන්නවා. ඉතින් හරියට මේ මේ ඔක්කොමලා පදන් වෙලා පොළොස් සම්බුලක දුනු මිනිස්ටි කාර්යයට ආවා වගේ එන්නේ බොහොම කලාතුරකින්. ඒක සාසනික ආඩම්බරයක්. ශාසනික අලංකාරයක්. ඉතින් මේක සමතුලනය කරනවා කියන එක තමයි අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ. ඒක එකේ වල්ලි වැඩි වෙනවා, ඔළුව උස්සනවා, නිතර යට යනවා. ඉතින් ඒක කරනකොට ඔය නිවනේ නිවීම දේශනා කරනකොට ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ උදාහරණගෙන හරපෑවා. ඒක මට හිතෙනවා මෙතෙන්දී උන්වහන්සේට ගෞරව බින්ද මතක් කරලා ගත්තොත් බිම වැටලා තියෙන දිග ලී කොටයක් උස්සන්න උත්සාහ කරන කෙනා කර දෙන්න ඕනේ හරියට කොටේ ගුරුත්ව කේන්ද්‍රයට. නමුත් කොටේ එක පැත්තක් මහතයි එක පැත්තක් කොට හීනි. ඉතින් හරියට ඒ කොටේ පැත්තක උස්සලා කොටේ උසවගෙන කර දිදි දිදි යනවා හරියට කොතනද සමවර කියලා බලන්න. සම්බර කරන්න ගිහිල්ලා උස්සගෙන ඒ තැන මැනලා ගන්නත් බෑ හිතලා ගන්නත් බෑ කර දීලම ඕනේ අල්ලගන්න අල්ලගත්තට පස්සේ අර පුළුවන් එක කොන්ද කෙලින් කරලා කරට ගන්න ඊට පස්සේ තමයි ගමනට බර අඩුම බාධාව කරන්නේ යම් හේයකින් ඉස්සරහ පැත්ත බර වුණොත් අත් දෙකෙන් උස්සන්න වෙනවා එතකොට යා පොඩ්ඩක් පැනලා කර ඉස්සරහට ගන්නවා පස්සට බර වුණොත් මොනක් කරගන්න බෑ එතකොට ආය කොටේ බිම තියලා ගන්න වෙනවා ඉතින් මේ වගේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී අද කොටේ හරියට කර ගැව්වට තව කොටයකට හිත කර ගන්නකොට ඒ කොටේ මේ කොටේ සමාන නැහැ. එතකොට මේ ඉන්දිය ධර්ම සම වෙන්නේ නැහැ. ඉතින් මේක මිරතදී ලස්සනට මේ නිදර්ශනයම ඔපණංගල පණ්ඩිස්වාංශ කියනවා. ඒ බුරුමි දකින්න පුළුවන් ප්‍රසිද්ධ දර්ශනයක්. මේ වගේ වෙලා වෙනකොට ඒ පන්සල් වල පොඩි ආමුදුරු පැටව, එතන ගෙවල් දොරවල් ඉන්න පොඩි දඩ පැටව ළඟ තියෙන ටැප් එකට ගිහිල්ලා දොරට ගිහිල්ලා වතුර ගෙනියනවා. ගෙනියන්නේ කදේ. එයා කද්දණ්ඩක් අරගෙන තමන්ට අතින් ගෙනියන්න පුළුවන් උස්සගෙන යන්න පුළුවන් වගේ ප්‍රමාණී බැරල් දෙකක් ගන්නවා. දෙකක් අරන කද්දණ්ඩට දිගා පුරවන වතුර. පුරවල වෙලේ කදට කර දෙන හැටි බලනකොට බිම තියතියා ඒ පොඩි දරුවගේ උසට බොහොම ටිකයි වැඩි උස කද කොටයි කර දීලා උස්සලා එතකොට තමන්ගේ තමන්ට ගෙනියන්න පුළුවන්ගේ බර දෙකක් දෙපැත්තට ඇවිල්ලා ඊට පස්සේ යා ඒ කද්ද පද්දනවා පැද්දිල්ලක් ඒ පද්දන තාලෙට මනුස්සය යන දණ්ඩ යනකම් තල්ලු කරගෙන යනවා සාමාන්‍ය බර වගේ දෙකක් ගෙනියනවා ඒ කද පැද්දෙන තාලෙ ගණ්ඩ ඉස්සලා හරියට කද්දණ්ඩ මැදට කර දීලා අල්ලන හැටි බලනකොට එවැනි බරක් විශාල බරක් ගෙනියන්න පුළුවන් එන්නේ හරි සමතුලිතතාවයට මැදට කර දුන්නොත් තමයි ඉතින් අපි ළඟ නිකම් ඔලොමොල ඥාන තිබුණාට ඔලොමොල ශක්ති තිබුණාට ඒක කරන්න බෑ ඒක කලපුරුද්දෙම කරන්න ඕනේ. අනිත් වගේ මේ ඉන්ද්‍රිය ධර්ම වල සමவாய ඒකට කියනවා ඒක රස වීම කියලා. ඒක මනුස්ස හිතක සිද්ධ වෙන ආශ්චර්යවත් ධර්මයක්. හරිය ලස්සන චිත්‍ර ශිල්පයේගේ ලස්සන චිත්‍ර නිර්මාණයක් වගේ. හොඳම ගණන්කාරයේගේ ගණිතය පිළිබඳව ගැටලුවක් විසඳන වෙලාවක් වගේ. නිර්මාණ ශිල්පියෙක් ලස්සන නිර්මාණයක් කරන වෙලාවක් වගේ. කවිකාරයෙක්ගේ කවියක් කරන වෙලාවක්. හරිම సౌందර්යයි. එතකොට මේ කෙනාට හිතෙනවා ඒ මේ ඉන්ද්‍රිය ධර්ම සමබර වෙනකොට තියෙන රසය අම්මගේ කිරියලවත් නැහැ. හිතා ගන්න බෑ. කිසිම ආමිෂයක නෑ ඒක. ඒ නිසා මේ ආමිෂේ ඉන්න කම්ම එකස් පොට්ටිය වාගේ එහෙම නැත්නම් එකත් පොට්ට ගොණෙක් වාගේ අපි කකා කකා යන්නේ එක හැෙන් බලන. එක හැෙන් කවදාකවත් ගැඹුරු පේන්නේ නැහැ. යත් දෙකක් තියෙන්න ඕනේ ගැඹුරු බලන්න. ඉතින් අපි මේ ආමිෂයට බැඳෙන හැම වෙලාවෙම අපි එක හැක් වහගන්නවා. අපිට ආධ්‍යාත්මේ තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ සැප තියෙන්නේ සුඛ උපභෝගී වස්තු වල කියලා. උපභෝග පරිභෝග වල වස්තු වල තමයි සැප තියෙන්නේ කියලා. මේ සුඛ උපභෝගීත්වයේ වෙනුවෙන් අපි ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධමානකම් කරනවා, තෝතෝ වරපල කියනවා, දඬු මුගුරු ගන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා, කිලෝරක් නැහැ. නමුත් කවදා හරි මේ ඉන්දිය ධර්මයන්ගේ සමතුලිත භාවය ආවනම් ඒකට දෙයියොත් ඊර්ෂ්‍යා කරනවා. දෙයයන් දෙවි සපක්කත් එහෙම තැපෙන්නේ නැහැ. බ්‍රහ්මයාට බ්‍රහ්ම සපක්කත් ලැබෙන්නේ අර ඉන්දිය ධර්ම සම වෙනකොට තියෙන ඒක පදමක්. ඒක සමතුලිත භාවයක්. ඉතින් ඒක ගන්නකොට නිකන් කියනවා මේ ධර්ම දන්න කෙනෙක් අරණ්‍ය වාසී සංඝයා වහන්සේ නමක් පිටුරු ගස් ටිකක් ළඟ තියෙන තනකොළ ගස් ටිකක් හොයාගෙන ගිහිලා ගහක් මුල දාලා ඒකේ ආසනේ හදාගෙන වාඩි වෙලා යම් වෙලාවක ධ්‍යාන සුඛයක් හෝ එහෙම නැත්නම් විපස්සනා සුඛයක් හෝ මේ ඉන්දිය ධර්ම සම කරපු වෙලාවේ එයාට හම්බෙන ඒ සැපය එහෙම නැත්නම් සමතුලිත භාවයේ සුඛය ඒක ආර්ය සුඛයක් ඉතින් ආයේ කැමැත්තක් එකේ විඳලා නැගිටලා යනකොට මේ ආර්ය සුඛයට හේතු වෙච්ච මේ පිදුරු ගස් ටික මම අරගෙන යන්න ඕනි. මේ ගහ මගේ කියලා නම ලියන්න ඕනි. එහෙම නැත්නම් මේ මේ පොළව මගේ කියා ගන්න ඕන කියලා කිසිම හැඟීමක් නැහැ. එයා දන්නවා එහෙම හිතපු ගමන් අර නිර්ාමිෂ සුඛේ ලබන්න බෑ. ඒ නිසා ඒකට ආර්ය ආසන කියලා කියනවා. ආර්ය සුඛ කිසිම දෙයක බැඳීමක් නැහැ. මේ පිටුරු ගස් ටික වේයෝ කාලයයිද? මේ පිටුරු ගස් ටික තෙමිලා නැස්ති වෙයිද? එයා දන්නා ඊගා දවසෙත් ගිහලා ඉඳ ගන්න ඕන ළඟ තියෙන පිටුරු ගස් ටිකක් ගන්නවා මිස මේ මගේ පිටුරු ගහ කියලා ඒකට බෝඩ් ගහගෙන බැජ් එකක් ගහගෙන පදක්කම් ඉල්ලන පච්ච කොටාගෙන ඉන්න ඕන කමන්නේ. මේ කාම ලෝකේ මිනිස්සයා ඒ තමන්ගේ භූමිය තමන්ගේ තන බෙදා ගන්න ගිහිල්ලා දේත තීමාරගල එහෙම නැත්නම් මේ නිලතලවල මට්ටම් ඒ ඒ ඒ තේරුම් අරගන්න මෙච්චරම මෝඩ වෙන්නේ අඳබාල වෙන්නේ ඒගොල්ලන් කවදාකවත් මේ ඉන්ද්‍රිය ඒක රස වීම කියන රසෙ විඳලා නැහැ. ඉන්ද්‍රිය සමவாயයට යෙදිලා නැහැ. ඉතින් ඒ නිසා හැමදම ගෙවල් දොරවල් රණ්ඩු. එකම අම්මගේ දරුවා අතර රණ්ඩු. එකම කන්තෝරුවේ වැඩ කරන මිසු රණ්ඩු. කුලලම කන. ආයේ කිසිම තෙතක් නැලේ පිට කපනවා. ඒ මොකද මේ බාහිර වස්තුවේ සැප හොයන ගතිය. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙව් නරපණුවන් දිහා බලලා මේක දේශනා කරනකොට උන්වහන්සේ ජාතක කතාවල ඉන්නකොට ගහ මරාගෙන තියෙනවා. අපි වගේ මේ වෙනමම ජාතිකින් ආපු කෙනෙක් නෙවෙයි මනුස්සකම තමයි. නමුත් ඒ තුලින් මේක මතු කරගත්තාට පස්සේ මේක මිනිස්සයා විශේෂ භාගීය කරනවා. නැත්නම් මේ මිනිස්සයාට ಗುಣ විශේෂයක් ඇති කරනවා. ඒක දැනගත්තට පස්සේ ඒ අපි අද කතා කරන හඳනේ පඤ්චේන්ද්‍රය කියන්නේ පඤ්චේන්ද්‍රය ගැන දැනගත්ත මිනිස්සයා කවදාවත් තව කෙනෙක්ගේ මානසිකත්වයට අත තියන්න යන්නේ. අත තිබ්බොත් අවුලක්ම තමයි. ඒ මනාපේක්ෂණ කරගන්න එයා ඉල්ලෙව ඉල්ලුවොත් දෙන්න. මට මේ දේ කරලා දෙන්න කියලා කවදාකවත් කවුරුත් ගැන කල්පනා කරන්න යන්නේ කල්පනා කරොත් කල්පනා කරන්නේම ඌ කෙරෙහි අධිකාරී ශක්තිය පවත්තා. එතෙන් එයාට වැඩිම මාන්නකාරකම් පෙන්වන්න. එහෙ නැත්නම් මගේ තෘෂ්ණාවක් සූරකෑමකට යන්නේ. ඉතින් මේ පංචින්ත්‍රයේ වැඩිච්ච කෙනා නිතරම මාතය යතානියම් පුත්තං ආයුෂායක පුත්තමන් රැකේ එවම්පි සබ්බ භූතේසු මමක් තමන්ගේ දරුවා කෙරෙහි දිවිපරදුටලා කරුණාවේ මෛත්‍රියෙන් කටයුතු කරනද ඒක තමන්ගේ දරුවාට නෙමෙයි සියලු අය කෙරෙහි ඇති කරන නිසා අරයට උදව් කරන්න ඕන කියලා කියනකොටම ආධ්‍යාත්මයක් මොකක්වත් නැහැ ඒකේ ඒකේ තියෙන්නේ තිරිසංගතියක් තමයි ඒ හේතුව මේ ප්‍රඥාව ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා නැහැ. තියෙනවා নানা ප්‍රකාර පදක්කම් නම්බුනාම පොත එක්සයිස් කොලේක ලියන්න බැරි තරම් නම්බුනාමකම් තියෙනවා. තිබුණට මොළ ධාතුව කියන එක වැඩිලා නැහැ. මේ මොළ ධාතුව වැඩෙන්න කරන වැඩේට තමයි වඩනවා භාවනා කරනවා. භාවේති බහුලී කරෝති කියලා කියන්නේ. ඉතින් ඒකත් මේ පඤ්චේන්ද්‍රිය මට්ටමට එනකොට ගොඩාක් ගෙවම් කරලා ඇවිල්ලා. ඒ ප්‍රඥාව වැඩෙන ආකාරය සර්වඥාන්සේගේ ප්‍රකාශන අනුව විඤ්ඤාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා කියලා පරිඥා ශේෂ්ඨෙමුත් මිඤ්ඤ ශබ්දය වරණගෙනවා ආත්පසින්ම වැඩෙනවා. ඉතින් ඒ ඥාත පරිඥාව කියලා කියන්නේ බෞසුත භාවයේ අසු විරෝ ඥාන පොතේ දැනුම කටපාඩම් කරපු දෙය. ඉතින් ඒකත් ඥානයක් තමයි. හැබැයි ඒක ලාමකම දෙයි. ආරම්භක ශේෂේ. ඉතින් ඒක තමයි අපි ඔය බහුසුසුකම කියලා කියන්නේ. අසු විරු ඥාන. නමුත් ඒකෙන් ඊටාම සුළු කොටසයි තීරණ පරිඥාවට යන්නේ පරිේශණේ සඳහා යොදවන්නේ අපි දන්න හරියෙන් බොහොම ටිකයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ ලෝකයේ තියෙන ඥාන සම්භාරයෙන් කෙනෙකුට ගන්න පුළුවන් බහුසුත ප්‍රමාණය වැසු විරු කෙනාගේ ඥාණය ඥාත පරිඥාව ඉතාම අල්පයි. ලෝකයේ තියෙන ඥාණයෙන් කෙනෙකුගේ මනසේ අපි දන්නවනේ කම්පියුටර් එකක තියෙන පුළුවන් hard disk එකේ මෙච්චරයි memory එක තියෙන්නේ කියලා. ඒ වගේ ලෝකේ දැනුම් සම්භාරයේ මනුස්ස මනසකට දාන්න පුළුවන් ප්‍රදේශයේ බෞසුත අන්තිම උසස් කෙනාටත් බොහෝම ලේසියයි. ඒ ලේසයෙන් ඊටාම සුළු කොටස අපි ක්‍රියාවත් කරලා බලන්න. අනිත් ඔක්කොම නිකන් මේ කෑදරකමට රැකගෙන හිටියට අපිට කිසිම පරිශන කළ බලන්න ආරම්භ වෙන වෙලාවක් ඉන්නේ නැහැ. ඊට පස්සේ යම් වෙලාවක මේ පරිශන කරපු ටික සද්ධාවෙන් කුසල ඡන්දෙන් කරපු ටික තීරණයකට ආවනම් නෑ මේ මේ කොයි ඔක්කොම දැනගත්තත් නැත්තම් තීරණ පඤ්ඤාවෙන් අපිට විතර දැනගත්තත් කොයි එක පරික්ෂා කරත් නැදත් මේකේ තියෙන්නේ අනිච්ච දුක්ඛ නැත් විතරයි. ඒකට එනකොට ඒකට කියනවා පහාන පරිඥා කියලා. ඒක නිසා පහාන පරිඥා පරිච්ඡාගත්තේ පරිච්ඡාට පරිච්ඡා පරිච්ඡාගත්තේ ඥානං පහාන පරිඥාව කියන එක අතාරින එක විතරයි වෙන්නේ. අපි යමක් අවබෝධ කරා නම් ඒ අවබෝධ කරපු දේ කවදාවත් අල්ලන්න බෑ. අල්ලන කිසිම දෙයක් අල්ලන්න පුළුවන් කිසිම දෙයක් ඥානයකට වැටෙන්නේ නැහැ. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරනවා පෘථග්ජනය යමක් ඇත්තේ යමක් වටිනවයි යමක් මේකයි හොඳ කියලා හිතනවනම් ඒක ආර්යයන් වහන්සේලා පැත්තෙන් බලනකොට කාල පිට කරපු අසුචිකටත් වැඩි ජරාවක්. ආර්යයන් වහන්සේලා යමක් ලෝකේ තියෙන වටිනා දෙයක් තියෙනවා ආදි වශයෙන් නිර්ාමිෂ දෙයක් කියනවා පුතත්ජනන බොරුවයි කියන තීරණ පේන්න එපාය. මොන හැඩේ දෝක මොන පාට දෝක පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නපන් කියලා. ඒ ආර්යයන් වහන්සේලා පෙන්වන දේ පුතඥය අභියෝග කරනවා. ඒ තරමටම ආර්ය මනස සහ පුතඥ මනස උඩු යටිකුර වෙලා තියෙන්නේ. ඒ මොකද අපි සාමාන්‍ය ලෝකයේ අපි දැනගන්න දැනගන්න දේ බදා ගන්න. ඒක තමයි අපි සංස්කරණය කරනවා රැස් කරනවා කියන එකේදී අපි දන්න හැමදේම ළඟ තියෙන්න ඕන කියලා අපි හිතන්නේ. නමුත් තීර්ණ ප්‍රඥාව ආවට පස්සේ තීර්ණ ප්‍රඥා පරිච්ඡාගට්ටි ඥාන. දීකටල දාන්න. හරියට අර ආර්යයන් වහන්සේ නමක් භාවනා කරන්නේ ගහ කරගිලා බුදුත්වයට දාලා ඒකට භාවනා කර ගිහිල්ලා ආයෝග කරේ ධානය යන්න හිතන්නේ. ඒකට යන්න පහුරක් බඳගෙන යන්ත ඒකට වෙච්ච මිනිස්සයා පහුර කරේ ධානය යන්නේ පහුර කරේ ධානය ගියාන ඌ මැට්ටා. පහුර ඕන කරන්නේ වතුරේ. ගොඩ ගියාට පස්සේ වහුර ඕන එක ගොඩ දාලා බලන්න නැත්නම් වතුර දිය කළා අද තියෙන දැනුම බලන්න. තියෙන හැම දැනුමක්ම ওই කියන තීර්ණ ප්‍රඥාව දියා සර්වචනාන්තේ කියන ඥානයකට වැටෙන්නේ නැහැ. ඊර්ෂාව කේමනන්ද අපේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ නැති වෙන්නේ ඉස්සල්ලා පොතක් ලිව්වා. තාම බැරි වුණා අපිට ඒක මුද්‍රණය කරන්න. ඒක අංග සම්පූර්ණුනේ නැති නිසාත් ඒක හේතුවක්. උන්වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඥාණයට විද්‍යා කියන වචනේ පාවිච්චි කරනවා. පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝකය උදපාදි ආදි වශයෙන් පඤ්ඤා විඥා කියලා. මේ උන්වහන්සේ පුදුන 1914 විතර ඊට පස්සේ ඔය 30 40 වුණාට පස්සේ දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ මේ නවීන විද්‍යාව කියලා එකක් ආවානේ. දැන් ඔක්කොටම වැඩි නවීන විද්‍යාව සියලු සම්පත්‍ති ඉෂ්ට කළ දෙන එකක් නේ. හිටගෙන දිවි ලෝකෙම ආවන එකක් නේ. බොත්තම් තද කළ බවනේ සියල්ල හම්බෙන එකේ. ඉතින් උන්වහන්සේ අහනවා දැන් මේ බුදුහාමුදුරු පාවිච්චි කරන විද්‍යාවත් මේ මුන්දලාපට පෙන්වන හදන විද්‍යාවත් බලනකොට මේ දෙක සම්පූර්ණ හුරස්නේ. අරකේ තියෙන්නේ රැස් කරන එක විතරයි. රීතිමාන්ත කාලේ හරි කමන්නේ යුද්ධ කරලා හරි කමන්නේ තාක්ෂණයේ යොදලා සැප පිනිස මේ විද්‍යාව පාවිච්චි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියපේකේ නම් අවිද්‍යාව වෙන්න එපායි. මේ නවීන විද්‍යාවෙන් කාමයේ සඳහා මේ නව උපකරණ පාවිච්චි කරමින් ආයුධ පාවිච්චි කරමින් ලබයලජ්‍ය දෙක නැතුව මේකට දෙන මේ උපාදි උපාදි පශ්චාත් උපාදි නාමත් එක බලනකොට ඒක විද්‍යාව නම් බුද්ධ ඥානසේගේ සම්පූර්ණයෙන් අනිත් පැත්තේ නේ. මොකද මේකේ නෑ කිසිම ලාභ සත්කාර සම්මාන සිලෝවක්. අර හැම ඥානයක්ම ලාභයකට සත්කාරයකට සම්මානයකට සිලෝකට හේතු කරලා බිස්නස් එකක් නෑන්නේ. එහෙමනම් එක්ක බුදුරජාණන් වහන්සේ කියපේක විද්‍යාව නම් මේ කුණු හරපෙට කියන තැන අවිද්‍යාව කියලා. ඉතින් මේ ගැන හිතනකොට අපේ දරුවෝ අපි කොහෙද යොමු කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මේ ඉන්න પરම්පරාවට සාප වෙනවා. මේ ඉන්න પરම්පරාව මේක තේරුම් අරගෙන මේ දරුව නොමගේ හරි පැත්තට තිබ්බේ නැත්නම් මේ සුද්දා කියන කුණුවර පහලා මුන්ට නංගොල පිටිපස්සේ පදක්කම් දාන්න ගිහිල්ලා වලිගය හදලා තියලා මැරිලා ගියොත් උන් අම්මා අප්පගේ රීටි මාන්දේ කරනවා. මේ මහ පොළවත් නැති කරනවා. මේ තියෙන දේශීය දේත් නැති කරනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා දැනගන්න. අද 2012න් පස්සේ මේ දෙක එකතු වෙන්න පටන් ගත්තා. අපි මේ මෙතෙක් කල විද්‍යාව කියන කියනනම් ඒකට අවිද්‍යාව කියලා කට ඇරලා කියයි. එතකොට බුදුරජාණන්සේ දේශනා කරපු විද්‍යාවට ලොකු තැනක් එනවා. ඇත්තටම මේ අමන බෞද්ධයා නොදැන හිටියට බටහිර ලෝකේ දැන් හොඳටම දන්නවා උන්දලා කරගෙන යන වැඩේ බොරුවත් බුදුරජාණන්සේ අවුරුදු 2600 ඉසලා දේශනා කරපු දේ තියෙන සත්‍යයත් නිසා උන් ඉවල්ලාල්ලා එනවා මේ පැත්තට දැන්. මේ කොහොමද මුණ්ඩා මේ අවුරුදු 2600 ඉසලා මේ අද නවීන විද්‍යාකාරයකවත් හොයාගන්න බැරි විදිහට මේ කරුණ හොයාගත්තේ කියලා. බැරි වෙලා හරි ලංකාවේ විල කායගතිය ඇහුවොත් එහෙම අයිෂ මට පොඩ්ඩක් කියලා දෙනවක මේ බුදුහාමුදුරු තමුසලාට මොනවද කියලා දුන්නේ කියලා අපි එක එකක් දන්නේ අපි මේ සිංහල බෞද්ධයගේ එක එකක් දන්නේ මේ බුදුසජනනාන්ත මේ හොයාගෙන ගිය ක්‍රමය මේ විශේෂ භාගීය ඉන්ද්‍රිය ධර්ම වල තියෙන්නේ ඒක ඇතුලේ තියෙන්නේ කියලා අපි සමාහට අර සුද්දට වැඳලා කියන්නේ එතන අනේ අපි හිතන්නේ ඕගොල්ලෝ දිවි ලෝකේ ඉන්නේ කියලා. ඕගොල්ලන්ට මේ ඉතුරු අපහල වෙලා නැති ඕගොල්ලෝ මේ බොත්තමත් අද කළ පමණ ඉන්නේ ඔක්කොම හම්බ වෙන මට පොඩ්ඩක් වීසා එකක් හදලා දෙන්න බැරිද ඕගොල්ලන්ගේ රටට යන්න කියලා අපි ඒ කට්ටිය ගතම් එකක් දෙන්න තියෙනවා සුද්දාට. ඒ තරමටම අඳයි. ඒක ඔය බුරුමේ පඬිත් සාංශගේ මේ පොතේ ලියලා තියෙනවා. ඇමරිකානු ධර්මදේශනා පොතේ උන්වහන්සේ බටහිර රටක ඇමරිකාවම කියලා ලියලා තියෙනවා ඒකේ. වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් දවසක් වැඩ වැඩමුළුව නිමා වෙලා වැඩමුළුවේදී කතා කරලා ඒක නෝන මහත්තයෙක් කිව්වලු භාවනා කරන කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ අපි මේ රටක් වශයෙන් අපි හැම කෙනාටම කාර් දෙකක් තියෙනවා. ගෙදර සීතකරණයක් තියෙනවා. කාමර එයා කන්ඩිෂන් කරලා තියෙනවා. හැබැයි ඉතින් රටේ ජනතාව මම දන්නේ මගේ බඩ දැවිල්ල නම් එන්නේ වැඩි වෙනවා. කාමරේ එයා කන්ඩිෂන් කරලා තිබුණාට සීත කරන තිබුණාට බඩේ දැවිලි නම් එන්න එන්න වැඩි මේ නිින්ද යන්නේ නැහැ. නිදි බෙහෙත් පිට බිවේ නැත්තම් නිින්ද යන්නේම නැහැ බඩ දනවා කියලා. ඉතින් සායඩෝ යන ගමන් ඒ වාහනේ එලවන ඩ්‍රයිවර්ට කිව්වලු එයාත් භාවනාවට ආපු මහත්තයෙක්. අනේ බලන්න අර මනුස්සයා ඉතින් සංසාරයක් මහන්සියලා ඔක්කොම හම්බ කරලා තියෙනවා. හම්බ කරලා තිබ්බට ඉතින් මේ මනුස්සයා කියනවනේ මනුස්සයා බඩ දැවිලි ඉන්නේ කියලා. ඉතින් කොච්චර මේ අසරණද කියලා ඒ මනස ගැන අනුකම්පාව කතාවට අනුස හැරිලා බැලුවලු සයිඩ් තියා. බල්ලා කවලු ස්වාමීන් වහන්සේ හිතන්නේ මේ මනස විතරක් බඩේ දැවිලි ඉන්නෝ කියලාද මුළු ඇමරිකාවම ඉන්නේ බඩේ දැවිලා තමයි කියවල. දවසකට ටොන් කීයක් බෙහෙත් කරනවා කියලාද හිතාන තියෙන නිදි බෙහෙත් පෙති ඕගොල්ලෝ. ඇමරිකාව විශාල රටක්. බඩේදී යන්නේ නැතුවට බඩ බුරුල්ලෙන්ට ටොන් කීයක් කනවද කියලා හිතාන තියෙන්නේ. ඕකට තමයි අපි මේ අත මිට කාසිපණන් හොඳ හැටි තියෙනවනම් මම හිටගෙන දිවි ලෝකේ මවන්නම් කියලා මේ ඇමරිකාවේ යන්න කට්ටිය බලන ඉන්නේ. එතකොට සයිඩෝ කියනවා මට කල්පනා වුණා මේ අකු කොච්චර කෑවත් කොච්චර පරිභෝග කරත් පිසාච ප්‍රේතයෝ කියන්නේ මේක තමයි අපේ පොතේ සඳහන් වෙන ප්‍රේතයෝ තමයි මේ කොච්චර කෑවත් ඉවරයක් නැහැ. හැබැයි බඩ දානවා. ඒක තමයි පිට පොතේ පසු පිටපතේ ගහලා තියෙන එක. මම මේ පොත පරිවර්තනය කරා සිංහලට. දාලා තියෙනවා මේ ප්‍රඥාව උන්දලාගේ ප්‍රඥාව. ඒ ඒ ඒ පෙරේතයෝ මේ අපිටත් දේශීය මේ දේශපාලන ක්‍රමය ගෙනල්ලා කියනවා අපි වගේ වෙන්න ඕන නම් ඕගොල්ලොත් මෙන්න මෙහෙම ආර්ථිකය හසුරුවා ගන්න මේ විදිහේ දේශපාලනය කරන්න අපි වගේ සමාජවාදී වෙන්නයි කියලා මුන්ට විලිලැජ්ජ නැහෙනි මුන්ට ඇඳුම් නැහෙනි අපිට ඇවිල්ලි වල මේ මධ්‍යම ආර්ථික ක්‍රමයක් කියලා දෙන්න එනවා අපේ තියෙන ওই ආර්ථිකම හොඳට වැඩි වෙයි බදා ගබයි ගමයි පන්සලයි ඔකට ගහන්න බෑ. ඒ අපිට ඒක වෙලා තියෙන්නේ අපි මේ ප්‍රඥාව කියලා එකක් මොකද්ද අවුරුදු 20ක් 30ක් අපිට කවලා තියෙන්නේ. මොකද උන්දලානේ අපිට PhD දෙන්නේ. උන්දලානේ අපිට උපාධි දෙන්නේ. අපි යස් කියාගෙන අපිත් යන්නලා හැදෙන සලුට් ගහගෙන. ගියේ නැත්නම් අපිට ඇමරිකාවෙන් ගණන් ගත්තට අපි ගණන් ගන්නෑ නේ. ඉතින් මේ කියන ඉන්ද්‍රියත් පඤ්චේන්ද්‍රියත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දන පඤ්චේන්ද්‍රියත් බලනකොට මහා පුදුමාකාර සංවේගයක් උපහාසයක් ඒ වගේම මේකේ පටලවිල්ලක් තේරෙනවා අවුරුදු 2600ක් මේ සත්‍ය තිබ්බත් අපි කොච්චර පිටුපාලද වැඩ කරන්නේ කියලා මේ සත්‍ය තියාගෙන කොච්චර පිටුපාලද වැඩ කරන්නේ කියලා ඒකේ සාපේ තමයි අපේ දෙවෙනි પરම්පරාව ජීනිපරම අම්මට අප්පට සලකන්නේ නැතුව ගම රටවත් ගණන් ගන්න නැතුව තියෙන බූදලි මොනව හරි දීලා කොහොම හරි MSc එකක් PhD එකක් ගන්න දඟන දඟලිලි දිහා බලනකොට උන්දලාට නූල් දෙන අම්මලා අප්පලා පඤ්ඤේන්ද්‍රේ පස්සට බහැලාද කියලා මට හිතෙනවා හයියෙන් වාඩි වෙනකොට තැලෙන තැනකට ඇත්තේ මට හිතෙන්නේ ඉතින් කවදාවත් උත්සාහ කළ නැහැ බුදුජානනාංශය කතා කරලා තිනවා ඒ තීරණ ප්‍රඥාව ආවනම් පරිච්ඡාගත්තේ යා ඒදී අතහරිනවා යමක් අවබෝධ කරා නම් ඒකයි ආය තවදුරටත් වාල් වෙන්නේ. ඒකට නායකත්වයක් ලැබෙන එකත් ඇල්ලා. එතකොට ඒ පැත්තෙන් අපි මේ පඤ්චේන්ද්‍රිය ලබා ගන්නද එහෙම නැත්නම් ඒකට අපි කටයුතු කරනකොට ඒ පිළිබඳ සද්ධාාවක් අපි ළඟ තියෙනවනේ මේ භාවනා කරන්නේ කුට්ටි කඩා ගන්න නෙවෙයි. අහවල් අහවල් දේ ලබා ගන්න නෙවෙයි. අපිට මේ ධ්‍යාන ලබා ගන්න, මාර්ගඵල ලබා ගන්න, එහෙම නැත්නම් විපස්සනා ඥාන ලබා ගන්න කියලා තමයි අපි පිරිස උනන්දු කරවන්නේ. නමුත් එතනම පේන තියෙනවා එවැනි සද්ධාාවක් තියෙනවා නේද ප්‍රඥාව නැහැ. මේ සද්ධාව තියෙන්නේ ඇති හැටි දැනගණ්ඩායි. ඒ සද්ධාවට අපි කියන්නේ ඕකප්පණ සද්ධාව. එහෙම නැත්නම් අධිගමයක් ලබා ගැනීමට තියෙන සද්ධාව මිස මේ අපි ලෝකයේ තියෙන යම් යම් දේවල් ලබා ගැනීමට කැමැත්ත නෙමෙයි. ඒ වගේම වීරියක් කරනවා නම් ඒ වීරිය පහනට්ටේ ප්‍රහාණී කිරීමකට කරන වීරියක් මිසක් අපි භාවනා කරන නිසා අපිට වැඩිපුර ජනප්‍රිය වෙන්න ඕනේ. අපිට වැඩිපුර ලාභ සත්කාර ලැබෙන්න ඕනේ. අපිට වැඩිපුර ආදායම් ලැබෙන්න ඕනේ කියලා ඒ අද භාවනා මධ්‍යස්ථාන වල යන සෙල්ලම් ටික පොඩ්ඩක් බලන්න. මොනවද කරන්න කියලා. මොකටද මේ පිරිසට දෙන givisuma අහන්නකෝ. මොන සටනට ගිහිල්ලා මොන වාහිතිපත් දොඩාගෙන කතා කරන්න කියලා. ඊ ධර්මතම වීරිය කෙරුවොත් මොකක් හරි මීයක් කඩන්නේ අතලෙව කණ්ඩායි කියලා එක්ක ලාභ සත්කාර සම්මාන සිලෝක. මගේ වචන තමයි ඒකට මොකද්ද න්‍යාය පත්‍රයක් තියෙන්නේ. වීර්ය කරන්නේ මොකද්ද ලබා ගන්න. ඉතින් ඒක තියෙන තාක්කල් අසහනේ වැඩෙනවා. ආතතිය වැඩෙනවා. සමාධිය නැති වෙනවා. කවදද අපට වීර්යයට සමානව සමාධියක් ලැබෙන්න නම් අපි දැනගන්න ඕනේ වීර්ය කරන්න ඕනේ මේ තියෙන ආසාවල් ප්‍රහාණය කරන්න. එහෙම නැත්නම් මේ රුචර්චු කණ්ඩික ප්‍රහාණය කරලා මේ දැන් ලැබිලා තියෙන්නේ ඔය ලැබිච්ච දේ සතුටු වෙන මේ වර්තමාන මොහොත කියන්නේ ක්ෂණ සම්පත්තියක්. වර්තමාන මොහොත කියන්නේ සාධන සම්පත්තියක්. ඒක මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න සතුට. ඉඳගෙන ඉන්න පස්සද්ධිය. ඉඳගෙන ඉන්න ප්‍රීතිය. ඉඳගෙන ඉන්න තරුණ ප්‍රමෝදය. ඉඳගෙන ඉන්නකොට තියෙන සති සම්පජාඤ්ඤය තමයි සමාධිය කියන්නේ. ඉතින් කවුරු හිතන සමාධිය කියන එක නත්තල් දවසේ රැයට නත්තල් බප්පා ගෙනත් දානවා වගේ තිල්ලම් බඩුවක් මේසෙකට කවුරු හරි ගෙනත් දිලියයි කියලා. ඒ කට්ටි හිතන්නේ නත්තල් පප්පා කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා. එයා ඒකට පස්සේ අපිට උන්න ගෙනත් දෙයි. වීර්යයක් ගෙනත් දෙයි, ප්‍රසමාධියක් ගෙනත් දෙයි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට නැද්දකින්න පතන් ඒකට වෛර කරනවා. ඒක ලෙවල්ලා කොහෙන් හරි සමාධියක් එයි කියලා හිතනවා. කවදද අපිට පුළුවන් වෙන්නේ මෙච්චර අමාරු ලැබිච්ච මනුස්සාත්ම භාවයෙන් පහසුවෙන් වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවා. මම හොඳට පොළවේ පය තියලා ඇවිදිනවා. පොළොමහී කාන්තාවගේ නිර්වත් পায় ගැටෙනකොට බුදුම සාන්තියක් තියෙන. ඒක දන්නවා. ඒක තමයි මේ වීර්ය කියන්නේත් ඒකයි සමාධිය කියන්නේත් ඒකයි කියලා. ඒක ලැබපු දෙයක් කියලා දැනුම ලැබනකොට නම් ඔන්න පඤ්චේන්ද්‍රයට පොඩි ඉඩක් ලැබෙනවා. ඒ වගේම සතිය වැඩෙනකොට එයා දැනගන්නවා සතිය කියන එක එකක් නැත්නම් සතියට එළඹීම කියන එක එකක්. දැන් මම සතියේ ඉන්නවයි කියලා ඒ චිත්තක්ෂණයම තමයි ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීම සම්පජඤ්ඤය කියලා කියනවා. සම්පජඤ්ඤය වෙනකොට ඥානෙ තමයි කතා කරන්නේ. මම දැන් ඉන්නේ 100%ක්ම ආස්වාසි. ප්‍රස්වාසෙත් නෙවෙයි. පිම්බීම හැකිලිමෙත් නෙවෙයි. මම දකුණෙත් නෙවෙයි. ආස්වාසයේ ඉන්නේ. ඒ වෙන තමම ප්‍රස්වාසයේ ඉන්නේ කියලා. ඒ චිත්තක්ෂණයේ ඒක අගය කරන්නේ නැත්නම් ඒක සමාදම් වෙන්නේ නැත්නම් ඒකට එළඹ වාසය කරන්නේ නැත්නම් ඒ මිනිස්සයා පොට්ටේ කකුලට මණිකක් වැදුනා වගේ අවුල ගන්න දන්නේ නැහැ. ඒ නිසා සතිය ආපු එකන සම්පජඤ්ඤයට ඉඩ දෙනවනම් නැත්තම් පඤ්ඤා ඉන්ද්‍රියට ඉඩ දෙනවනම් යා සතිය ලැබිච්ච බවට ප්‍රත්‍යක්ෂණය කරනවා. ඒක සපේලා කියනවා. මම මේ වෙලාවේ 100%ක් ආස්වාසිතේ කොහොමද දන්නේ? මට ඒ ආස්වාසි බව දන්නේ මේක නාසිකාග්‍රේ මට තද ගතියක් උණුසුම් ගතියක් මට වැටහුණා. ඒක නිසා මම දන්නවා මම අතීත අනාගතේ නෙවෙයි. ප්‍රස්වාසයේ නෙවෙයි. අම්මා තාත්තා ගැන හිතුවා නෙවෙයි. වෙන තැනක නෙවෙයි මෙතනමයි කියලා. ඒ සතියේ ආඩම්බරය තමයි. ඇතිබාට ලක්ෂණය තමයි ඒ දේ අත්විඳපු දේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක අපි අද දවල් අපි කරපු ධර්ම සාකච්ඡාදී පළවෙනි ප්‍රශ්න තුනේදීම මතු කරලා පෙන්වන්න වුණා. යම් අරමුණකට අපි මුහුණ දාලා දැන් සතිමත් වුණා කියලා දැනගත්තා නම් ඒ අරමුණේ සියලු ඕජාව ගන්න. ඒකේ තියෙන සටහන් ඔක්කොම ගන්න. ඒකේ තියෙන ආකාර ඔක්කොම ගන්න. ඒකේ තියෙන ස්වභාවික ලක්ෂණ සියල්ලම ගත්තේ නැත්නම් ඒ මිනිස්සයා මේ කොයිතම්පත් කෙරුවට අස්සනුවෙන් එලන්නේ නැති කෙනෙක් වගේ. ඒ මමාරුවෙන් ඒ ළඟට අරමුණ ළඟට ගියාට අසුර විමසා බලන්න. අපි ඒක සාමාන්‍යයෙන් සාසනයේම තියෙන ක්‍රමයකට කියනවනම් මේ තමත භාවනාදී පාවිච්චි කරනවා විතක්ක ਵਿਚාර කියලා චෛතසික දෙකක්. විතක්කේ තමයි අපි අරමුණට එල්ල කිරීමට පාවිච්චි කරන්නේ. අරමුණ කියන්නේ ලක්ෂයක් කෝටියක් අරමුණ තියෙන එක වෙලාවකට. අපි දැන් මේ වෙලාවේ එල්ල කරපු අරමුණ මේකයි කියලා. හරියට ඇතෙක් පිටුරු කොටක තියෙන ඉටි ගැටක් ගන්න හදනවා වගේ. හරියටම ඉදි කට්ටට මෙහෙම මානසිකාරය යොදනකොට එල්ලිය දොන තමනුත් දන්නා මම දැන් මානසික කාර්ය දන්නේ ආස්වාස් ප්‍රස්වාසයට කියලා. ඒ අනිකුත් මගාරවල අරමුණු ආස්වාසයටම හිත නැවත නැදී ජීවනා කරන විතක්කේ කියලා. ඒත් ਵਿਚාරය කියලා කියන්නේ මම මේ ආස්වාසයට කරපු ප්‍රයත්නය ආස්වාසයට එල්ල කරපු මානසිකත්වය මානස මෙනෙහි කරන හිත එතෙන්ට ගිය බව මොකෙන්ද දන්නේ? විමසුන්න උනක් තියෙනවා. මම මේ ප්‍රසවාසයට ගියා නෙමෙයි ආස්වාසයට ගියේ මොකද මං ගියේ තැන දන්නවා සටහන දන්නවා ආකාර දන්නවා ඒ නිසා මේ විත්තක්කයත් එක්කම ਵਿਚාරය හරියට ගාන්ටාරයකට ගැහුවා ඒකෙන් නගින දෝංකාරයක් වගේ ඉතින් ගැහුවොත් ගාන්ටාර ලෝහයකට ගැහුවොත් දෝංකාරයක් වෙනවා ඉතින් වගේ අපි දැනගන්න ඕනේ අරමුණකට අමාරුවෙන් හිත යෙදුවොත් ඒ අරමුණ රස බලන්න අරමුණේ ඕජාව ගන්න. ඉතින් අරමුණේ ඕජාව ගන්නයි කියලා චෝදනා කරන්න බෑ. මොකද ඒක චෛසික ධර්මයක්. අන්න ඒ ටික වார்த்தාවට දාන්න කොච්චර මායя අපිව පටවට්ටනවා. කෙලස් අපිට කොච්චර රවට්ටනවද ප්‍රශ්න කීයක් අහන්න ඕනේද කොහොමද දන්නේ ආස්වාසයට ගියයි කියලා. තලු මරාමිෂක කාටවත් කියන්න බෑනේ. ඉතින් ආස්වාදන ප්‍රසවාසයට ගියා කොහොමද දන්නේ? ඒතර ආශ්‍රව ප්‍රසන්නලා හිතවිල්ලට ගියයි කියලා කොහොමද දන්නේ? ආශ්‍රව ප්‍රසන්න සද්දයකට ගියයි කියලා කොහොමද දන්නේ? ආශ්‍රව ප්‍රසවාසයට ගියත් එකයි හිතවිල්ලට ගියත් එකයි ධර්මයේ පැත්තේ ඒකේ වෙනසක් නැහැ. මෙන්න මේක සප්පෙලා කියා ගන්න බැරි කමට අපි කියන ප්‍රඥාව නැහැ කියලා. විතක්ක ਵਿਚාර තියෙනවා. ඒ ਵਿਚාරයට තැන දෙන්න දන්නේ නැහැ. එයාට මූලිකත්වය දෙන්න දන්නේ නැහැ. එයාව අගේ කරන්න දන්නේ නැහැ. සමාදම් වෙන්න දන්නේ නැහැ. ඉතින් මේක කොච්චර වැරද්දක්ද කියනවනම් මේ තමයි සංසාරේ ඉන්න අපිට දඬුවම් ලබන්න ප්‍රධාන වැරද්ද. මේක තමයි ප්‍රඥාව නැතිකම. ඒ නිසා ප්‍රඥාව කියනකොට පරිවිචති පරිචිනති පරිවිමාන්තං ආපච්චති කියලා සරුවත් chance කියනවා ගිය අරමුණ හොඳට පිරිසිදු බලන්නේ කියනවා. පරිවිමාන්තං ආපච්චි හොඳට විමසලා බලන්න කියනවා. Taman ගිය අරමුණ වෙන එකක් නෙමෙයි මේකමයි කියලා ඒ විමසුන් නුවණ පරිචින ඥාණය පරිචරති ඒක හොඳට අතගාලා බලන්න කියනවා. ඒ දේ නැති නිසා තමයි අපි මේ යන්න කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියනවා. යන්න ඕන නම් කතරගම තමයි යන්න වෙන්නේ නම් අතරමං වෙන එක තමයි. කවදාකවත් එල්ලෙට කතා කරන්න දන්නේ ඒක හදාගත්තා නම් අරමුණට හිත මැනගෙන ඒ හිත නැගලා තියෙන අරමුණේ අලගිය මුලගේ විතර ගන්න දන්නවනම් බුදුහාමරණ හරි ලේසි භාවනා යෝගාවචරය මෙහෙවන්න. එතන කමඩාන සුද්ධ කළ දෙන්න පුළුවන්. නමුත් යෝගාවචරයා අරමුණට හිත දාලා මට අනේ ධානයක් ලැබුණේ නැහනේ. මට අනේ විපස්සනා ඥාන පහළුනේ නැහනේ. මට කහපාට එලියක් ආවේ නැහැ. අල්ලපු ගෙදේ එකනට නම් ඕන්න ගැස්සෙනවා දැනුණා. මට ගැස්සුණා දැනුන්නේ නැහැ කියලා කියන හරියක් නරියයි බල්ලයි කතානේ කතා කරන්නේ. ඒ මොකද අපේ දැනුම පිටපොට ගිහිලා. කිසිසේත් මේ දැනුම මේ වැඩේට යොදකට දන්නේ නැහැ. මේ අල්ලපු ගෙදර එක්කනට ගැහිලා තියෙනවා අපේ ගෙදර එක්කනට ගැහිලා නැහැ. ඉතින් දැන් භාවනා හරිද ස්වාමීන් වහන්සේ මට දැන් මොකද වෙන්නේ? අහන හරියක්. දැන් මම ගියාට පස්සෙත් අඩු ගානේ කම්පියුටර් තියෙන 10ක් 15ක් ලෝකේ හැමදෙනාම භාවනා කරලා කියලෙනවා. හැම අන්තිමට අහනවා මේ අල්ලපු දෙකන ගහින් වැටුණා මඩගේ භාවනා දියුණු වෙලා. මන්දිසාන්සේ කියන ඉන්න කාලේ මනසේ ලියනවලු මේ මේ පුංචි කෙල්ලක් ලියනවලු මේ වැඩපොළේ ඉන්න තාත්තට ලියුවා. ඊටවසේ ලිව්වලු මේ මේමයි තාත්තේක බාප්පගයින් වැටුණා කොන්ද ගැඩුණා බොහොමත්ම අමාරුයි ඔබටත් එසේම වේවා කියලා ලිව්වලු. යෑම ලියුම ලියනකොට ඔබටත් එසේම වේවා කියන ඉතින් තාත්තා බෙන්ද ගන්නවා කොන්ද ගන්නවා ඔබටත් එසේ කම්මටහන් සුද්ධ කරන්න ගියම ඔයින් එහාට මම එකක්වත් කියලා නැහැ හැම කෙනාම විස්තරයක් කියලා අදාළ නැති විස්තරයක් අහනවා. මගේ බහනවා කොහෙද යන්නේ කියලා. එක්කෙනෙකුට මේ භාවනා කරනකොට වැටහෙන දේ කියා ගන්න බැරිකම නැත්නම් අංග සම්පූර්ණ කියා ගන්න බැරිකම තමයි නැත්නම් ඒකට තියෙන කෝල ගති තමයි ඒක දන්නේ නැහැ කියලා හිතන එක තමයි මෙතන තියෙන අවිද්‍යාව මෙතන තියෙන වංචනික ගතිය ඡාට ගතිය මේකට අපි එකතු වෙලා පහර දෙන්න මේක මායя කරන ප්‍රෝඩාවක් මායя කරන අන්දබන්දයක් නැත්නම් කෙලේශයක් අපි මේකට පහර දෙන්න උත්සාහ කරොත් අපි ළඟ අඩුම කැඩුම තියෙනවා මේක දන්නේ නැතිකම අපි හිතනවා අනු ළඟ තියෙන කියලා. ඉතින් ඒ බුරු පඬිස්සංශ මේකට ලෙන්ගතු කතාවක් කියනවා. ඇත්තටම කියනවා නම් අලුතෙන් උප යෝගාවචරයේ මොනවද කියන්න දන්නේ දන්නේ මොනවද බලන්න දන්නේ මොනවද කියන්න දන්නේ කියලා කියනවා නම් 100%ක්ම පිළිගන්නේ. මොකද මුළු සංසාරෙම කිරුවේ එකතු කරන එකනේ. මේ කුණු කන්දල් එකතු කරපු මිනිස්සයාට අරමුණක් දිහා බලලා අරමුණේ ස්වරූපේ කියන්න බෑ. ඒක ඉතින් සාධාරණයි. මොකද යාට ඕනේ ඒකේ තණ්හාව. ඒකේ මාන්නේ. ඒකේ තියෙන දිට්ඨිය. දැන් ආස්වාස කරනකොට උණුසුම චිත්‍රලස කම්පන චංචල දැනුණට තණ්හා මාන දිට්ඨිය නෑනේ. ඉතින් ඒ නිසාට යාට ඕජාවක් නෑ. ඒකේ එළවුමක් එන්නේ නෑ. ඉතින් ඒක නිසා කියනවා ඔබට සාසන හැඟීමක් තියෙනවනම් ඒ මනුස්සයාගේ නොදැනීම තමන්ගේ නොදැනීම බව තීරුම් අරගෙන හරියට බහතෝරන බබෙකුට කියලා දෙන්නා වගේ හොඳ පුළුවන් හරි පටන් ගන්නකො කොතනින් හරි කියන්නකො මං කියලා දෙන්නම්කො කියලා නැවත නැවතත් නැවත නැවතත් ඒකට යොදවන්න ඕනේ ඒ දුගෝලයාගේ නොදැනීම ගුරුන්නාසිකේ දෝෂයක් කියලා සලකන්නේ කියලා කියනවා. බෝධ අම්බල තාත්තලා කරලා තියෙන්නෙම නොමගනේ ඇරලා තියෙන්නේ. පන්ති කාමරේ කරන්නෙම නොමගරින එකනේ. අපිට තෑගි ලැබෙන්නෙම නොමග ගියොත් නේ. ඇති දේ ඇතියට කිව්වොත් නෙමෙයි. ඉතින් ගුරුවරයාට තියනවා ඒකට කියලා දෙන්න. ඒක ඉතින් හැටි. ඔබේ හිතේ තරම් තත්ත්වගත වෙලා තියෙන්නේ. ඒ තරම්ම කෑදරකමින් කතා කරන්නේ. කමඨාන සුද්ධ කරනකොට ඇති හැටිය කියනවා කියන පරිවිචති පරිචරති පරිවීමන්තං ආපජ්ජති කියන එකට ගුරුනාංශෙම ආප්තෝපදේත හදාගෙන කමඨාන් සුද්ධ කරලා නැවත බණ කියලා ආය භාවනා කරන්න කියලා ආයකට උත්තරයක් අරගෙන ඒක ආයෙ කියලා දීලා ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඉවෙනි කරන කල්යාණ මිත්‍යා දුක්කරං කරෝති දුක්ඛමං කමති දුක් දුද්දදන් දදාති කිය. අම්මා අප්පා දෙනවට වැඩි එයා කරන ඉතාමත්ම දුෂ්කර දෙයක්. මට අලුත් භාෂාවක් උගන්වනවා. දෙවෙනි භාෂාවක් උගන්වනවා වගේ. දුක්ඛමං කමති පුදුමාකාරීව සිල්ලක් තියෙනවා. එමේ නන්නා දුන්න කෙනෙක් නේ. ලැබුණයි කියලා මොනවා හම්බුණත් අපිට කිසිම ආපසු පසු ප්‍රතිඵලයක් අපේක්ෂාවකුත් නැහැ. දුද්ද දන් දදාති මේ දින දේ අම්මා අප්පණන් අපිට ඉඩම් අකර හතරක් පහක් දෙයි. ආණ්ඩුවේ නම් රස්සාවක් දෙයි. මේ දින දේ වස්තුවක් නෙමෙයි. මේක නෑ එහෙම. ඒ වගේම ගුයමත ආවිකරෝති ගුයමත පරිගුයති. මේ මනසයා කියන හැම දෙයක්ම රහසක් විදිහට රකින්න. පුද්ගල ජීවිතේ ඇඟිලි ගහන්නේ නැහැ. තමන් ළඟ තියෙන සියල්ල හෙලි කරලා පෙන්නනවා. අනේ මටත් ඕක වුණා. මමත් මේ මෝඩකම කෙරුවා කියලා තමන්ගේ බුදුරජාණන් වහන්සේ දෙතිස් මේ බමුණෙකුට මේ සිවුර උස්සලා පෙන්නලා තියනවා කියලා අහලා තිනවා. එයාට තමන්ගේ දෙතිස් මේ සද්දාව තිබිලා තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. බුදුරජාණන්සේගේ ලිංගේ කෝෂයක් ඇතුලේ තියෙන. ඉතින් ඒක දැකින් නැතුව මිනිහා 31ක් බලලා එහෙට කරගෙනවලු මෙහෙට කරගෙනවා. 32 දැක්කනම් සද්ධා වෙන්න නිසා මේක පේන විදිහට ඔයිට වැඩි සාස්ෘණාන්ත නමකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අම්මා පවත් කරන්නේ නෑනේ ඔක. ශිෂ්ට සමාජයේ කරන වැඩක් නේ. නේද? ඔය බමුණට ඉන්නේ දෙච්චතර පුරුෂ ලක්ෂණ නිසා. උන්වහන්සේ දැක්කම 31ක් බලලා දැන් 31 හොයනවා. ඕකනේ කවුරුත් කරන්නේ ඕකනේ. දැකපු නැති කෙනෙකු උස්සලා බලන්න හදන්නේ. ඒක උස්සලා පෙන්නලා හරි ගමන්නේ මනසකේ සැක දුරු කරන්න හදනවා. ඒ දෙන දේ අපිට කවදාකවත් අපේ මේ ලෞකික කට්ටියකින් හම්බ වෙන්නේ. ඒකට තමයි බුදුරජාණන්සේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒ සඳහා ධාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිළවා. බුදුරජාණන්සේ කියන වචනයක් සැක හිතවන්න බැරි වෙන විදිහට වචනේ වරද්දන්න නැතුව කොච්චර දෝ කාලයක් උත්සාහ කරලා තිනු අද්දෙච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. දෙනසාවචන දෙකක් නැහැ. හිස් නැහැ. ඒ නිසා මම කිව්වොත් කවුරු සැක නොකරනද ප්‍රාර්ථනා කරලු මට කවුරු හරි කියපු දෙයක් සැක නැතුව ඇහෙන්න මං එයාගේ මොන ගුණද බලන්න. අන්නේ ගුණ ටික මම ඇති කරන්නේ. මොකද පෘත්තජනයා කියන්නේ උදව් කරන්නම බැරි නපුරු සතෙක්. ශිෂ්ටාචාර නැති සතෙක්. ඉතින් මේ මනස මේ පැත්තට ගන්න නැත්නම් යාට මේ ප්‍රඥාව ඇතිකරන්න. යා ප්‍රඥාව කියලා හිතාන් තින්නේ අම්මෝ ෂට ප්‍රඥාව. ඒකත් මම හිතනවා මෙතෙන්දී කියන එක වටනයි කියලා. ජිට්ඨිය අවිද්‍යාව කියන එක තියෙනවානේ. මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි අවිද්‍යාව කියන දෙකම එකට යොදාන විද්‍යාව සහ ඥානය කියන එක වගේ අවිද්‍යාව, විද්‍යාවේ නැතිකම, දික්ඛේ මිච්ඡා දිට්ඨි. මේ මිච්ඡා දිට්ඨි જાති දෙකක් තියෙනවා අපපටිපත්‍ය අවිජ්ජා සහ මිච්ඡා පටිපත්‍ය අවිජ්ජා කියලා. දන්නේ නැතිකම තියෙනවා. බුදු කෙනෙක් මෙහෙම පහළ වෙනවා උන්වහන්සේ මෙන්න මෙහෙමයි බණ කියන්නේ මේකයි කියලා ඇත්තටම දන්නේ. අපිට බුද්ධඝම පිළිබඳ PhD තිබුණත් මොනවා තිබුණත් මේ බුදුහාමුදුර කරන දේ දන්නේ නැති වෙන්න ඕන තරම් ඉඳී තියෙනවා. දෙක වැරද්දක් හරිය කියලා හිතා ගන්න. ඊට පස්සේ ඒක කවදාකවත් මකන්න දන්නේ නැති දේ නම් කියලා දීලා හදන්න පුළුවන්. අර වැරදි එකක් මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව අත්‍යානේ ඉන්නවනම් හරිචි වතුර පිච්ච කලයකට ආය වතුර දාන්න හදනවා වගේ. නැත්නම් මුණින් නිවිච්ච කලයකට වතුර දාන්න හදනවා වගේ අපිට කාටවත් උදව් කරන්න බැරි අපි මොකද්දෝ වැරදි එකක් හරිය කියලා හිතාගෙන ඉන්න නිසා අපේ විවෘතකමක් නැහැ. ඒ නිසා මේ ප්‍රඥාව ඇති වෙන්න අපි ළඟ අහිංසකම එන්න ඕන. අපිට කල්යාණ මිත්‍යාගේ ලැබෙන දායාදයේ ගණ්ඩ පුංචි දරුවෙක් වගේ වෙන්න ඕන. ඒ පුංචි දරුවාගේ වුණාට ප්‍රඥාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊට පස්සේ සද්ධා විරිය සති සමාධිය වලින් එනකොට යාට තීරණ පටන් ගන්නවා අපිට කිසිම ප්‍රඥාවක් පිටින් ඕනේ නැහැ. manussකම කියලා කියන ප්‍රඥාව. ප්‍රඥාව නැති වෙන අමනුස්ස වැඩ කරපු නිසා අපි ළඟ දැන් ප්‍රඥාව පොඩ්ඩක් කොන් වෙලා තියෙනවා. කෝල වෙලා තියෙනවා. මුකුලිත වෙලා තියෙනවා. ආයසරයක් manussකමට එන්න දෙන්න පටන් ගන්නවා. එතකොට ඉබේම මේ පහාන ප්‍රඥාව කියන එක තේරෙනවා. පහාන ප්‍රඥාව ආවනම් දෙන එක විතරයි කරන්න පුළුවන්. මොනම විදියකින්වත් ලැබෙන. හැබැයි ලැබීම සිද්ධ වෙනවා. එතකොට කර්මේ සහ කර්මඵලය අනුව ඕන තරම් දේවල් ලැබෙනවා. ඒකේ මොනම ඔය ආර්ථික න්‍යාය අවශ්‍ය කරන්නේත් නැහැ. දේශපාලනවාදී අවශ්‍ය කරන්නේත් නැහැ. සමාජ තලයක් අවශ්‍ය කරන්නේත් නැහැ. තමන් දෙනකොට ලැබෙන හැටි තේරුම් ගන්න. ඉතින් ඒක තේරෙනකන් අපි ආර්ථික විශේෂඥයෝ හොයන්න යනවා. අපි නීතිඥ හොයන්න යනවා. බැංකුවලින් කතා කරන්න හදනවා. අර විශේෂඥ මේ විශේෂඥ ඔය එකම පෙරේතෙක්වත් අපේ සුභ සිද්ධියට වැඩ කරනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔය අපි පත් කරන නියෝජිතව එක්කෙනෙක්වත් මේ මම ගාන ගෙවල බලාපොරොත්තු වෙන මමයාගේ සුභ සිද්ධියට උන්දලා උන්දලාගේ සුභ සිද්ධියවත් දන්නේ නැහැ. උන්දලා උන්දලාගේ සුභ සිද්ධියවත් දන්නේ නැහැ. එහෙව් කෙනෙක් අපිට කොහොම උදව් කරන්නේ? බුදුරජාණන්සේ කිව්වේ දිව්‍යයන් සහිත පරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම දාන්නවා මම දෙනවා. එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට ඒ ප්‍රඥාව ගන්න බෑ. එහෙම නැත්නම් මේ අපි කියන සර්වඥතා ඥානය ගන්න බෑ. ඒක අවශ්‍යත් නැහැ. නමුත් අපි දැනට ඥානය කියලා අල්ලගෙන ඉන්න දේම තමයි අපිට සම්‍යක් ඥානයේ පහළ වීමට ඇති බාධාව. ඒක නිසා හිතන්න බුදුරජාණන් මේ සම්‍යක් ඥානයේ පහළ වීම සඳහා එවන තමයි පඤ්චේන්ද්‍රිය පහළ වීම සඳහා ඇයි අපිට අරණ්‍යයට යන්න කියන්නේ කියලා. ඇයි අපිට ගහක් මුලට යන්න කියන්නේ කියලා. ඇයි අපිට ශූන්‍යකාරයට යන්න කියන්නේ කියලා. ඇයි කියන්නේ නැත්තේ විශ්වවිද්‍යාලයේ ඔඩිටෝරියම් එකට මම පෙන්න එන්නකෝ මම පෙන්නන්නම් කියලා. නැත්නම් ග්‍රහලෝකගාරට එන්නකෝ පෙන්නන්නම් කියලා. ඒවස් තන්නේ කරම රැවටීම සඳහා මත් කිරීම සඳහා කරන දෙයක් නිසා බුදුන්ස කියන ස්වභාවික තැනකට ඵලයක්. සුභාගිතන්ට යන්න මොකද්ද කරන්න ඕනේ? අතාරින්න ඕනේ. తాවකාලිකව හරි ස්ථිරව හරි අතාරින්න. ඒක අමාරුයි. අමාරුයි දැන් හිට වෙනකම් බලන්න ඉන්නේ දැන්. අර එරියත් එක්ක අල්ලලා වැඩේ දෙන්න ගෙදර යන්න බලාගෙන මදයි දැන් දවස් හතරක් පහක් හිටියා ඒක ලොකු දෙයක් දැන් ආපහු යන ගමනේ නැම්මේ ඉන්නේ ඒ නිසා අරණ්‍යගත වීම කියන මේ සද්ධාවෙන් මේ කරන දේ කරන්නවත් ලේසි නෑ. ඊගායෙන් ගිහිල්ලා මේ ස්වභාවික ගහක් මුඩ වාඩි වෙනවයි කියන එක අපි කොච්චරක් විශ්ව ශක්තියක් එක්ක සම්බන්ධ වෙනවද? මේ හදාගත්ත මේ કૃතිම දේවල් අතර ගියාට පස්සේ ඔළුව ක්‍රේල් වෙනවා. කොණ්ඩේ නෙමෙයි. අංජබජල් වෙනවා. මොකද මේවා හදලා තියෙන්නේ කාමෙට පමණයි. ගෘහ නිර්මාණ ශිල්ප සියල්ලම හදලා තියෙන්නේ හැංගිලා කාමීච්ඡාචාරය කරන. වෙන්න මොකටවත් නෙමෙයි. පස්සේ තමයි ඒක මේ නම්බුකාරකම් දෙන්නයි ආරම්මණම් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්යාට බයලජ්‍ය පහළ වුණාට පස්සේ හැංගිලා කාමේ කරන්න තමයි ගල්ලෙන් හොයාගත්තේ. ඒක තමයි මේ ඒක හොඳට පේනවනේ කාම භෝගී ලොකු ලොකු ඉවල් හදනවා. බැරි යෝන් ඉතින් පොල්ලතු පෙලක් අටවන ඒක අතර වෙලා වැඩේ කරගන්න. ගහක් උඩට ගියාට පස්සේ නිකන් හිතන්න ඒ ස්වභාවික පරිසරයට යන්න අපේ ওই තියෙන ගෘහ නිර්මාණ ශිල්ප ඔක්කොම පැත්තකට දාන්න එපා. ඒකත් පරිත්‍යාගය. ශූන්‍යාකාරයකට ගිහිල්ලා එහෙනම් අපි වගේ භාවනා කරන පිරිසක් විතරක් ඉන්න දැනට ගියාට පස්සේ තම විශාල පරිත්‍යාගයක් මොකද ගෙදර මිනිස්සු කියන උඹලට පිස්සුද මේ රැයට කාලා බුදියන් හිටපල්ලෝ ගෙදර මේ මොනවටයි මේ ගැලේට රින්ගන්නේ මොකටද මේ භාවනා මැදයන්ට යන්නේ කියලා කොහොමද ගෙදර කට්ටිය වයින්නවනේ හෙට ගියාම කොහොමද බැනුම් ගන්නද ආයේ දෙකක් නැහැ මිමිසුන් පිස්සු දප්පා මේ හොඳට කන්න බොන්න දැන් මේ ගෙවල් වල දීදී මේ කවුරු හරි දෙලක් දීලා පැතුරක බුදියාන කවුරු හරි දීපු තම්බර දෙයක් කාලා රැයටත් නැතුව ඕම්බෙන් ගිහිල්ලා ඕන් එනවා ගෙදර හම්බ කරගෙන ඉන්නේ මොනවද අපි කියනවා අපිට ප්‍රඥාවක් අමුණ ගහනු ගියත් උට අන්තට්ටු දෙක විතර නැත්තියකෝ කියලා අපි ඉන්න සමාජයේ ඒ තරම්ම සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍යයක් තියෙනවා මේක ධර්මද්වීපේ එහිව් එකේ මේ අරණ්‍යයකට ගියයි කිව්වත් ඇති. දුක්ඛ මූල වුණත් ඇති. ශූන්‍යාකාරයේ අබිරමණය කෙරුවත් නිවන වගේ. ඒක අපි අගේ කරනවාත් බලන්න ඔය අවුරුදු දවස් හිටපු දවස් හතරෙම අපි කොච්චරක් එක අගේ කරාද කියලා බලන්න. අපි හිත කොච්චරක් අරන්නේ නැති තැන් වල හැසිරෙනවද කියලා බලන්න. අපි හිත කොච්චරක් මේ යෝගාවචරෝ පැත්තක තියදී නෑදේව හැදිරනවද අනු හසුරනවද කියලා බලන්න. අපි හිත කොච්චරද මෙතන තියදී අතීත අනාගතේ හසුරනවද කියලා බලන්න. ඉතින් මේකද සුභසිද්ධිය කියන්නේ. මේක කාගේ න්‍යායපත්‍රයේද? ඉතින් මේ න්‍යායපත්‍රයේ දැන ගැනීම ඥානයක්ද නැද්ද කියලා ඇහුවොත් හරි හරි අප සීරු ප්‍රශ්නකට ලක් වෙනවා. මේ මම මේ කොච්චර සුභසිද්ධියක් බලන අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා වර්තමාන හිත තියාගෙන හිටපන් සතිපත්ත්‍යයන් ඉන්ද්‍රිය ධර්ම වඩපන් විශේෂ භාගයේ ධර්ම වඩපන් කිව්වට හිත පැදුරටත් නොකිය අතීත නනගතේ අනේක වෙන කට්ටිය ගැන හිතන එක වෙන තැන් ගැන හිතන එක දන්න එක හොඳද නොදන්න එක හොඳද කිව්වොත් සදාචාරවාදියා කියන නොදන්න එක හොඳයි. ඕක දැන ගැනීම සෞත්තු වැඩක්. පෞද්ගලිකත්වයට ඇඟිලි ගැහීමක්. මානසික අසහනය. මොම ਸਰවඥාන්සිකන දැක්කොත් විතරක් පිළියමක් තියෙයි. ඒ නිසා ඔබ මේ බරපතලකම දැනගනින් ගත කරන හැම චිත්තක්ෂණයකම සංසාරයක් උපයන. මේ වගේ තැනක ඉඳලා යන්තම් හරි මේ වතුරෙන් ගොඩ වෙලා මේ වතුරේ ඉනකොට දඟල දඟලා ඉන්න ඕන ගතියත් මේ ගොඩ වුච්චාම තියෙන ගොඩ බිමේ විවේකයක් දන්න කෙනෙකුට නම් වතුරේ ඉන්නකන් දඟලන බව තේරෙයි. එහෙමත් නැති කෙනෙකුට එහෙමත් සාමාන්‍ය සංසන්දනාත්මක ප්‍රඥාවක්වත් නැති කෙනෙකුට ඒ කෙනෙකුට කවදාකවත් අරක නරාවලක් බව අසුචියක් බව අසුචින පණුව වගේ බව තේරෙන්නේ නැහැ. ඉතින් හුඟ දෙනෙක් හිතනවා ඒක තේරෙන්නේ නැතුව හැමින් එක හොඳයි. මෙහෙම තේරුම් ගත්තට පස්සේ එන වෙහෙසට වැඩිය කියලා. ඒක ඒක හොඳටම මට තේරෙනවා අවුරුදු 26 27 30 ආයෙ විතර කාලේ මේ පැවිදි වෙන්න ඕන කියන හැඟීමෙන් මේ සමාජයේ හැසිරෙනකොට ඒගොල්ලෝ කොච්චර මාව වළක්වන්න හදනවද කියලා. ඒකනේ ඇයි මේ පරිසරයෙන් වෙන් වෙන්න හදන්නේ මේ අපිත් එක්ක ඉමුකෝ. මොකද්ද ප්‍රශ්නේ? ඒ කියනවා ඕනේ තියන් ප්‍රශ්නයක් කියන්නේ මම හදලා දෙන්නම්. අය ඔක හිතන්න එපා යන්න හිතන්න එපා මොකටේ. භවයේ කො මානසික අසහනයක් තියෙනවා. එතන මොකක් හරි අඩුවක් තියෙනවා කියලා හරියට අනුකම්පාවෙන් හොයලා දෙන්න හදන මොකද ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ යන ක්‍රමෙන් පිටතට විප්ලවීය පැත්තකට වෙන දෙයක් හිතනවට කැමති නෑ. මේ අම්මා තාත්තා අප්පච්චි ගැන මම කියන්නේ. මට උගන්වපු ගුරුවරු ගැන මම කියන්නේ. හරිම ෂෝක් මිනිස්සු. බොහොම කරුණාවේ මෛත්‍රියයි. නමුත් පාර හොයාගෙන යන මිනිහටත් දෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට පෙන්නේ ලොකු අභියෝගයක් වගේ. මොකද ඒගොල්ලෝ ගినాන પરම්පරාවේ කුල චාරිත්‍ර වල මෙහෙම නැහැ. රැස් කිරීම විතරයි තිබුණේ. මේ රැස් කිරීම අතහරින්න හදනකොට පරිච්ඡාගේ ඥාන තීරණ පරිඥා පරිච්ඡාගේ ඥාන කියන එක කොච්චරක් හරස් කැපිලා තියෙනවද කියලා. ඒක නිසා භාවනා කරනකොට අපි මේ මං කියපු දේවල් වල්පල් වගේ හිතෙනවනම් භවනා කරනකොට මේකෙන් අදහස් කරන්නේ මොකද්ද යම් වෙලාවක අරමුණේ සතිය පිහිටියා නම් ඒ අරමුණේ අරමුණු රස විඳ ගන්න. සටහන බලන්න. ආකාරය බලන්න. ස්වභාව ලක්ෂණය බලන්න, ගතිය බලන්න, භාවය බලන්න, ස්වභාවය බලන්න. ඒක නොබල හිටියොත් ක්ෂණ සම්පත්‍ය පැන්නා. කනෝ වේමා උපච්චගාහෝ ලැබිච්ච ක්ෂණ සම්පත්‍ය මාව නොයික්මවාවා. මෙන්න මේකට කියනවා පරිවිච්ඡති පරිචරති පරිවීමතං ආපජ්ජති. අමාරුවෙන් යම් වෙලාවක ආස්වාදයට ගියා නම් මුළු රචනෙම ලියන්නේ ඒක ගැන. පිට ගිය දේවල් ගැන හෝ යන්න ඉස්සලා ගැන කියන නරිය බල්ලයි කතාව පැත්තක තියලා. කවදා හෝ ඒක හොයන්න ඒක යොමු කරන්න බලන්න ඉදා ඉඳලා භාවනා පුදුමාකාර දියුණුවක් ඇති වෙනවා. Taman දන්නවනම් මේ විතක්කේ යෙදිච්ච අරමුණ විමසුන්න ඕන යොදන එක. විචාර බුද්ධිය යොදන එක. විමන්තාව පරිචරති පරි විචරති පරිවීමසං ආපජ්ජති කියලා අමාරුවේ මුදුන්පත් කරගත් ආරමුණ. දැන් වාඩි වුණාට පස්සේ ඇවිල්ලා මේ වාඩි වෙච්ච බව දන්නවනම් කොහොමද දැනෙන්නේ? කොහොමද හිටගෙන නෙවෙයි කියලා දන්නේ කියලා අන්නේ කරුණ ටික ඉදිරිපත් කරන තරමට යෝගාවචරයා මේ මේ බුදුහාමුදුරු පෙන්වන ප්‍රඥාව කියන්නේ අස්පන අපිට දෙයක් ප්‍රත්‍යක්ෂයක්. ඒකත් හෙලි කරන්න බැරි නම් වැඩක් හෙලි කරන්න බැරුව තිබුණ ප්‍රඥාවෙන් වැඩක් නැහැ. ඒකට කියනවා උසාවියේ සාධාරණේ ඉෂ්ට වුණත් ස්වභාවික සාධාරණේ ඉෂ්ට උසාවියේ ඉන්න මිනිසුන් දෙක වැටුනේ නැත්තම් වැඩක් නැහැ. නඩුකාරයට වැටුණාට නීති පොත දන්න මිනිහට වැටුණාට වැඩක් නැහැ. උසාවියට වැටෙනවා. හොඳ වෙලා වැඩක් නැහැ. හොඳ බා පේන්න තියෙනවා. ඒ වගේ මේකයි ඥානීය කියලා අපිට වැටුණාට වැඩක් නැහැ. ඒක හෙලි කරගැනීමේ ශක්තිය නැත්තම් ඒකට කියන්න තියෙන්නේ බුදු කෙනෙක් සහ පසේ බුදු රහතන් වහන්සේ නමක් අතර වෙනස. බුදුරජාණන් වහන්සේට වෙනදී හේලි කරන්න පුළුවන් කෙනෙක් නිවන් දක්වන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේත් ඒ හා සමාන ඥානයක් තියෙනවා කියන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේගේ ලෝක සාසන සේවාවක් වෙන්නේ නැහැ. ගොළු බුද්දයි කියලා ඉංග්‍රීසියෙන් කියනවා. බුදු වෙලා ඉන්නෝ ගොළු. හීනේ ගොළුවේ දකපු හීනයක් වගේ. කොච්චර භාවනා කරන්න ගියත් ඒ දැකපු දේ ප්‍රඥාව වැටහිච්ච දේ අරමුණු රසය සටහන ආකාරය ඒ හෙලි කරගන්න බැරි නම් අන අන්දේකට මණික් ගලක් හැප්පුණා වගේ. ඒත් අපි උපරිම උත්සාහය කරන්න ඕනේ මේ හෙලි කරගන්න බැරිකම තමයි කෙලෙසේ. හෙලි කරගන්න බැරි එක තමයි මාරේ අපට දාන ආවාරේ. දුමානේ. අපි මේක කපන්න. කපලා පුළුවන් ටික හෙලි කරන්න ගියොත් අහගෙන ඉන්න එක්කනට පුළුවන් මේක පිරිසුදු කරලා දෙන්න ඒ පිරිසුදු කරන්න Taman නිහතමානී වෙන්න ඒ නිහතමානීකම සද්ධාවත් එක්ක බැඳෙනවා. නමුත් සද්ධාවෙම විතරක් මේක වෙන්නේ ප්‍රඥාවත් ඇති ඒ නිසා යෝගාවචරයා යම් දවසක මේ මෙතෙක්කල් පරිබාහිර හොයපු දේවල් පැත්තක තිබීදී ඇතුළත හොයන්න ඕනේ මේ අස්පනා පිට වෙන දේ හොයන්න ඕනේ කියන එක දැනගන්න මේ වස් කාලේ බොහෝ වටින එකක්. බද්දවග්ගී කුමාරයන්ට සරුවචාන්සේ ඕක තමයි කියපු බණ. තමන්ගෙන් කාපු වෛශ්‍යාව රත්තරන් බඩු ටික අරගෙන පැනලා ගියාම ඒ කට්ටිය රට වටේ ඇවිද්දා. එක්ක මේ ගෑණි අල්ල ගන්න ඕන නැත්නම් රත්තරන් බඩු ටික ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා ඇව්වා අවසරයි ස්වාමීන් මේ පැත්තෙන් කාන්තාවක් යනවා දැක්කද? ඊට පස්සේ බුදුරජාණන්සේ කිව්වා මේ අනුන් කාන්තාවන් හොයන එකද හොඳ වැඩේ නැත්නම් Taman ගැන හොයන එකද කියලා. දැන් බුදුරජාණන්සේ දීපු ලනුව ගිලගෙන ඉන්න බෑ කට්ටියට. ඒක කොයිටි නොකිය බෑනේ නම් Taman ගැන හොයන එක තමයි කියලා. පොඩ වාඩි වෙන්න කිව්වා. වාඩි වෙන්න කියලා කිව්වා. ඔය හතරබඩුවසන වෛශ්‍යාවක් පිටිපස්සේ හොයනට වැඩිය තමන්ගේ වැට්ටික හොයන්න කියලා. ඊට පස්සේ තමයි ඔය කටින පිංකම් ඔය දෙල්ලන් ඔක්කොම එන්න පටන් ගත්තේ තමන් ගැන හොයන වෙලාව. ඒක නිසා ගෙදර ගියයි කියලා කියන්නේම ගිහිගේ කියන්නේම නන්නත්තර කරන දෙයක්. හැම වෙලාවෙම හිත අතීතයට අනාගතයට යොදනවා කියන ප්‍රඥාවක් නැහැ. හැම වෙලාවෙම හිත අතන මෙතන ගැන හිතනවා මෙතන නැහැ අතන ගැන හිතනවා ප්‍රඥාවක් නැහැ. අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා ප්‍රඥාවක් නැහැ. හැබැයි මම කියනවා බුදුජානනාංශයේ පාඩයක් උද්දృత කරලා යම් වෙලාවක ආස්වාසේ මෙහෙමයි කියලා අස්පනා අපිට ಪರಿචරිත පරිවිචරිත පරිවිමන්තං ආපච්චිති කියපු ගමන් එයා තව කෙනෙක් එක්ක සසඳනවා ඉති අජත්තං වා කායේ කායानुපස්සවිති බහිද්ධවා කායේ කායानुපස්සවිති ඒ නිසා බාහිර ලෝකයේත් එක්ක සම්සන්දනීය අනුමාන ඥානීය ණය විපස්සන අවශ්‍යයි ඒ පොඩි වෙනසයි තියෙන. ඉස්සෙල්ලා තමන්ගේකෙන් පටන්ගෙනයි ඉති අජත්තං ආකායේ කායන පස්සේ වෙලයි බහිද්දා යන්නේ. ගෙදර ගියාට පස්සේ අපි බහිද්දා වලින් පටන් ගන්නවා කාදාකත් අජත්තේ බලන්නෙම නැහැ. ඒ වෙනුවට නිවුස් බලනවා. ඒ වෙනුවට පත්තරී කියවනවා. ඒ වෙනුවට නවකතා ටිකක් ගැන තියාගෙන ඉන්නවා. බල බල ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට අර තමන් පිළිබඳ දැනුම නැහැ. ඒ නිසා මේ බුදුචාන් වහන්සේ මේ ලෝකයේ තිබුණ බාහිරාවර්ති දැනුම ඒ උපමානමයි. ඒ උපක් අධ්‍යාපන උපක්‍රමයි පාවිච්චි කරන්නේ. ටීචින් ටෙක්නික් ඒකමයි. මේක ඇතුළට හරෝපේක විතරයි වෙනස. ඒක නිසා මේ විපස්සනා කියන වචන දෙංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා. ඇතුළට හරවනවා. නැත්තම් අපි ළඟ තියෙන දැනුම ඔක්කොම බාහිර අවට්ටි. උපක්‍රමයේ එකමයි. නිසා යොගත් අයට කියලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ යොදන ඒ පරිවීමන් තාම ඇතුළට යොදවන්න අඩු ගන්න 150 50. ඇතුළත පිළිබඳ අවබෝධ කරන්න යන්න ඒක ලෝකයක් ආදාවත් අගය කරන්නේ. අගය කරන්නේ නැති එක ලාභ තත්කාරට සම්මාන සිලෝක ලැබෙන්න නමුත් සරුවත් චනසේ තනි අලියා වගේ. සිංහෙක් වගේ ඉඳගෙන කියනවා ඔච්චරයි Tamanට චිත්තසෝ පිංස පවතී. ඕක දන්නේ නැතුව මැරෙන්න ගියොත් තීසං කියලා තමයි කියන්නේ. මුර්ගයි කියලා කියනවා. ඒ නිසා මේක කරන්න ගියාට ඒකට පටන් ගන්නකොටම ඒකේ ආනිසංස වැටෙන්නේ නැති නිසායි ඒ සතර සතිපට්ඨාන සතර සම්මප්පදන් වීර්ය සතර ඊර්තිපාද බලල ඉන්දිය ධර්ම වලට යන්නේ එතෙන්දි තමයි විශේෂ භාගිය වෙන්නේ. එතෙන් තමයි ගුණ විශේෂය තේරෙන පටන් ගන්න. මම මේ යන ගමනේ මෙච්චරක් හැතැම්ම කළු පහු කරගෙන තියෙනවා. මම මේ ටික කරගත්තයි කියලා ඉතින් හිතන්න කොච්චරක් පෙරකල පිං තියෙන්න ඕනද පතිරූප දේශ වාතයක් වෙන්න ඕන සත්පුරුෂ සංසේවනයක් තියෙන්න ඕනේද මේ විශේෂ භාගීය ධර්ම දක්වා එනකන් කිසිම පළප්‍රෝජනයක් දකින්න නැතුව මේ භාවනා දිගට කරගෙන යන්න. ඒ තන්නේ කර පොට්ට chance එකක් මෙතන තියෙනවා. කාටවත් කියන්න බෑ එන්න එන්න ආපු ගමන් මෙන්න මේ ප්‍රතිඵල ලැබෙයි කියලා එම කිව්වනම් මේ වැඩේ හරියන්නේ නැහැ. හරි ගැඹුරුයි මේක. ඒ තරම හරි ගූඪ ගතියක් තියෙනවා මේක. ඒ වගේම ආධ්‍යාත්මික ගතියක් තියෙනවා. මේකේ තියෙන ආගමික ගතියක්. ඒ නිසා කවුරු හරි ඒකට ආයෝජනය කරන්න ලෑස්ති වෙන්න ඕන. ඒ ආයෝජනය කරවන්න නම් යන්න එපා කාටවත්. මම බැගෑවත් වෙලා ඉල්ල හිටනවා. භාවනා නොකරන අය භාවනා කරවන්න පටන් ගන්න යන්න එපා. ඒක හරි භයානක වැඩක්. මෝරච්ච ඥානයේ තියෙන කෙනාට විතරයි මේක දෙන්න පුළුවන්. යේසුස් වහන්සේ කියලා තිනවා ඌරන් ඌරන් ඉදිරි පිට මුතු දාන්න එපයි කියලා. ඌරා හොයන්නේ කොච්චරක් හණ්ඩායි. ඒක නිසා මුතු දාපු ගම ඌ හිතනවා මේ පණු බිත්තර කියලා. කාපු ගම කට්ටස් ගාලා දත හැපෙනවනේ. අර දාපු විනයට ගහනවා. උරන් ඉදිරියට මුතු දාන්න. ඒ නිසා මේ වටිනා ධර්ම අමණයන් ඉදිරියට අසත්‍ය අපනසිකාරය තියෙන අය පිටිබඳව නිකන් බොරුවට කියාපන්න යන්න එපා. කියාපන්න ගියොත් ඒක ධර්ම අගෞරවයට වැටෙනවා. අපි සාමාන්‍ය සාමාන්‍ය කෙනෙක් පුරුදු කරනකොටත් මෙන්න මේ මේ කට්ටියට බණ කියන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. කිව්වොත් අහන කෙනාට නෙමෙයි ආපත්‍ය සිද්ධ වෙන්නේ කියන කෙනා. එනිසා ඒකටම සැදී පැහැදී ඉන්න කෙනා එනවනම් එයාට ආදරෙන් ඒක සපෙලා දෙන්න ඕන. ඒකේ යා සැදී පැහැදෙන ගතියට තමයි සක්කච්ඡාකාරීකම කියලා කියන්නේ. ආදර ගෞරවයෙන් නැමී සිට ඉන්න ඕන. සක්කච්ඡාකාරී නැති වෙලාවේදී ධර්මයේ දේශනා කරන්න ගියොත් සාරිපුත්‍ර සාංශර්මත් දොස් කියලා තියෙනවා ඒක අවකතරවචනා. දෝෂයක් කියන්න බෑ ඉතින් ඒ කරුණෙනි ලක් දවසක් සාරිපුත්‍ර සාංශේ ගහක් මුල වාඩි වෙලා වනගතව ඉන්න වෙලාවක වැද්දෙක් මේ දුන්නෙන් විදලා ඊ මේ මේ මුවෙකුට මුර්ගියෙකුට එතු සතපයි. වැද්ද හරිය දක්ෂයි මේ ලේ පාර දිගේ සහ කුර පාර දිගේ එලවන්න. එලවගෙන යනකොට මෙයා අන්දමන්ද වෙනවා. අන්දමන්ද වෙනකොට දකින්න සාරිපුත්‍ර සාංශේ ගහක් මුල වාඩිලා මෙයා දන්නේ මේ කවුද කියලා කිව්වහම මේ අවසරයි මේ හරිය මේ සත්‍යෙක් එහෙම යනවා දැක්කද කියලා. සර්පෙක් මේ මේ මුයි එහෙම නැත්නම් මුර්ගියෙක් කියලා සාරිපුත්‍ර සාංශ කියනවා පාසක මහත්තයා උඹ පොඩ වාඩි වෙන්නකෝ මේ ඔය මුවා ගැන හොයනවට වැඩිය හොඳයි Taman ගැන හොයනවා කියනකොට සරුවචාන්සිය දැනගන්නවා තව ටිකක් ගියොත් මේ වැද්ද මෙයාව මරන තරමට තරහ යනවා. උගේ රස තියෙන අර මේ මේ මුර්ගයාගේ බණහන අවස්ථාවක නෙවෙයි. ඒකට සරුවචාන්සිය ඈතින්දලා කියනවා සාරිපුත්ත ওই මස්සද්දට යන්න අරපන්. බණ කියන්න එපා. කිව්වට කලේ නම මුණින්න ඔබ වෙලා වතුරක් කරනවා වගේ. අද රේඩියෝ කිය ඇහෙන බණ ඇහෙනවද? ඔක්කොම කලගුණින්න වල තියෙන වෙලාවක වක් කරනවා දෝරේ වක් කරනවා. ටෙලිවිෂන් එකෙත් වක් කරනවා. බුදුදන්න පත්‍රයේ අනිකුත් බෞද්ධ පත්‍රවලත් මම දන්නේ මෙහෙම වැක්කෙන යුගයක් ලොකු සාන්ති කියලා තිබුණා මානව ඉතිහාසෙම තිබුණේ නැහැ කියලා. ඒත් රටට මොකද වෙන්නේ බලන්නකො. මෙච්චර මේ දේවල් තියේදී රට මේ නරක වෙන තාල දිහා බලනකොට පණ්ඩ ගල්දුවේ පණ්ඩිත සාංශ කිව්වා මේ බන වාගේ මොනවදෝ කට්ටිය කියනවා කියලා. බණ කියනවා නම් විශේෂ භාගියයි. ඒකේ ಗುಣ විශේෂයක් ඇති කරනවා. එහෙම නැහනේ. එහෙමනම් මතක තියාගන්න එකට දෙන කටේ ලැබනවා නම් අනික් කටේට ඇහෙන්න සැලසුවට ප්‍රශ්නයක් නැහැ. අර බණ අහන එක නම් ගැන බලලා. එහෙම නැති කට්ටියට මේ වගේ බණ කියන්න යන්නේ නැති එක ලොකු ස්වාමීන් වහන්සේ අපට කියලා තිබුණා. මේ අච්චු ගහන බණ පොතක්වත් දන්නේ නැති කෙනෙකු අතර දෙන්න එපයි කියලා. ඇවිල්ලා ඉල්ලුවොත් ගෞරවයෙන් ඒකට කියන්න මේකේ තියෙන මේ කමට හම්බන කවුරු හරි ආදරයෙන් අච්චු ගන්න වියදම් කරව මුදලක් මේක ගෙනියලා නරක තැනක තිබ්බොත් මේ පොත ගෙනියෑම නිසා අකුසල කර්ම රැස් කරනවා. මේ බණ නිසා අකුසල කර්ම රැස් කරනවා. දුන්නොත් මමයි වැරදිකාරය වෙන්නේ. මම දෙන්නේ නැහැ. මට හොඳට මතකයි මම අර ගියෙක් වශයෙන් ඉස්සරම ආපු වෙලාවේ මය අතර දුන්නා සත්‍ය විශේෂා විදර්ශනා ඥාන කියන පොත මට නිකන් සන්නස්පත්තරක් දෙනවා වගේ තේරුනේ මම මං ගිහියා අමු ගිහියා දුක්සං සත්‍යයෙන් ඇවිල්ලා මට පොත දුන්නා එතනකොට මට තේරුණා මේ මේක හරියට මේ රජ තනතුරක් දෙනවා වගේ ඒ වගේ පොගුරුවේ පණ්ඩිතාංශය දවසක් මට කතා කරලා මට එච්චර බුරුම තේරෙන්නේ නැහැ ඔබ දැන් එක එකනට කියලා දෙන්න පටන් ගත්තද කියලා වගේ හයියෙන් පටන් ගන්නවා ඊට පස්සේ මං කෝ සාංශ මෙහෙමයි මං දන්නවා අහගෙන ආවොත් මම දන්න හරිය කියනවා. හ්ම්. කීලෙවලා ආසනෙන් නැගිටලා ඒ කර්මස්ථානාචාරණගේ අත්පොත කියන එක අරගෙන ඉදිරියට ආවා. අපි සාමාන්‍ය මෙහෙම අත දිගහැරලා දෙන එකනේ ගුරුන්නාන්තේ කරන්නේ. ඒකට මයි ළඟ අග්ගඥා හඳුර කිව්වා නැගිටින්න නැගිටින්න නැගිටින්න කිව්වා. ඊට පස්සේ අතර දීලා කිව්වා මම මේ කරන පූජාවේ මේ සබ්බ දුක්ඛ නිසරණ නිවන අවබෝධ පිණිස හේතු ආසනාව වේවා කියලා උන්වහන්සේලීම පොත මගේ අතර ගෙනත් තිනකොට අග්ගඥා කිව්වා ඔය තමයි සලකන සලකිල්ල. ඒක දෙන්නේ සුදුස්සට විතරයි. නොසුදුසුකමපත් කරන්න යන්නේ. ඒක නිසා මේ ප්‍රඥාව බුදුඥානසේ වෙන ප්‍රඥාව ඒක හරියට මේ පඤ්ඤා ඉන්ද්‍රිය මට්ටමෙන් අනෙවිට වඩා ගැඹුරු මට්ටමින් තමයි කියන්නේ. මේ ලෝකේ තියෙනා වූ සියලු සත්වයින්ගේ පාද අඩි ඇත් අඩිය උඩ දාන්න පුළුවන් කියන ඇත් අඩිය ඇතුලේ ඕනම සතෙක්ගේ අඩියක් දාන්න පුළුවන්. ඇතාගේ අඩිය තමයි මේ හත්තිපදෝපම සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේ මේ බුදුහාමුදුරු දෙන ප්‍රඥාව තුල සියල්ලම ඒක රාශි වෙනවර ඒක රස වෙනවා වගේ. ඒ සමவாயයකට වැටෙනවා වගේ. මේක නැත්තම් ප්‍රඥා ඉන්ද්‍රිය නැත්තම් කද්දාව සද්දේන්ද්‍රිය පරිණාමයට යන්නේ නැහැ. විරීන්ද්‍රිය පරිණාමයට යන්නේ නැහැ. සති ඉන්ද්‍රිය පරිණාමයට යන්නේ නැහැ. සමාධි ඉන්ද්‍රිය පරිණාමයට යන්නේ නැහැ. ඒ නිසා මේ පරිණාමයටපත් වෙච්ච දියුණු වෙච්ච මේ පඤ්ඤේන්ද්‍රිය තමයි අර සියල්ලම උපමට්ටම් කරන්නේ. අර ඔක්කොම තෙද ගන්නවන්නේ. ඒක නිසා මේ බුද්ධ ශාසනය ජනිමණ්ඩලක් නැත්නම් කුරුපාසහිත ගයක් නම් මුදුන් කුරුපාව වගේ තමයි කියනවා ප්‍රඥාව. ඒ නිසා අපි මේ සියල්ල කැප කරලා මේ කරන්න හදන්නේ. අපි මෙතෙක් කරපු ඔක්කොම පින් දීපත් කරලා ඔක්කොම පාරමිතා ශක්ති අතිරූප දේශ වාසයේ කල්යාණ සත්පුරුෂ සංසේවනයේ අපේ තීල සමාධි ප්‍රඥා යොදලා ඒ කුරුපාවේ මැද මේ බුදුන් කුරුපාව ගහ ගන්නවා වගේ කල්පනා කරගන්න ඒක එක දශම ස්ථානකින් හරි ගමන්නේ අබමල් රේණුක තරමින් හරි ගමන අබ පියල්ලක තරමින් හමන්න වැඩෙන්න පටන් ගත්තා මේ වැඩෙන්නේ අවුරුදු 2500ක් 2600ක් පරණ තාසනයක ඒ නිසා අපි මේක සඳහා යම් කැපකිරීමක් කරාද ඒක තමයි සාසන අරසාව කියන්නේ. එවනතු මේ බෙද්දි ගානේ ලියලා නම්මනම් කරන දේවල් සාසනය කියලා තමයි හිතන්නේ. ඒක නිසා මහසි සාරද ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා සාසනය තියෙන්නේ බුද්ධ ශාසනය තියෙන්නේ සීලය අදි සීලයක් වඩපත් කරන්නා වූ මනුස්සයාගේ පපුවේ සමාධි නැත්නම් චිත්ත භාවනා අදි චිත්ත භාවනා වඩපත් කර ගන්නාගේ පපුවේ ප්‍රඥා භාවනාව අධි ප්‍රඥා භාවනාව පත් කරන මනුස්සගේ පපුවේ මිසක්කා ඩුවන්නෙලිසෑයවත් රත්තරන් මේ වහලෙවත් කුඩිවලවත් බෙරවලවත් ගෙජ්ජවලවත් නැහැ. ඉතින් අපි හදමඩල සූදානම් කරගනිමු. මේ සීල සාසනය, සමාධි සාසනය, ප්‍රඥා සාසනය, තන් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. නැත්නම් සීලාංග, සමාධිංග, ප්‍රඥාංග වැඩෙන දේවාලයක් පුදසුනක් වාටපත් කරගන්න. ඒ බව ලේස මාත්‍රකින් හරි කමන ඉදිරියට ගියා නම් ඒක තමන්ගේ සාසනෙට ඇත්තටම ඉතින් ඒක ඍජු අවබෝධයක් ඇති වෙන වගේ විශාල ලෝක සාසන සේවාවකටත් ඒක උදව් වෙනවා. ඒ නිසා අපි මේ පපුව එහෙම නැත්නම් අපේ సంతානයේ ඒ සියලු සාසනික වස්තු ඇති කරන්නත් අනුන්ගේ වෙනුවෙන් කල්පනා කරලා කරන මේ ලෝක සාසන සේවාවට අපකප පිණිස මේ දේශනා මාලාව පැවැත්වීමෙන් බණ භාවනා කිරීමෙන් ලැබෙන කුසල් සියල්ලම මේ උතුම් වූ පඤ්චේන්ද්‍රිය සාක්ෂාත් වීමලත් පංචේන්ද්‍රිය සාක්ෂාත් වීමලත් එකතේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් સમાપ્තිය සටහන් කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා විශේෂ භාගී වේවා කියලා ප්‍රාර්ථනා